හොඳයි මම අදත් සුපුරුදු පරිදි ආරාධනා කරනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී ඔබ වහන්සේ පැහැදිලි කළ පරිදි අනුරුද්ධ තේරුන් අරහත්ත්වයටපත් වූ නිෂ්ප්‍රපංච තත්වයක් තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ දිත්තේ දිත්ත මත්තං ආදී උපදේශයද අනිමිත්තා තත්වයෙන් ද පැහැදිලි කර ඇත්තේ එකම කරුණක් දැයි පහදා දෙනමෙන් ඉල්ලෙමයි. තවද නිෂ්ප්‍රපංච තත්වයට තත්ව යෝගාවචරයෙකුට පාත්වා ගැනීමට හැකි ප්‍රායෝගික අවස්ථාවක් උදාහරණයක් වශයෙන් දක්වන්න. පැහැදිලි කර දෙන මෙන්ද ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ඊතා ඉක්මනින් භවයකදීම නිර්වාණය සාක්ෂාත් කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි හොඳයි. එහෙම ඇත්තටම අපිට නැහැ කියන්නත් බෑ. ඒ කියන්නේ අපි අනිමිත සමාධියක් වශයෙන් ගත්තොත් එහෙම ඒක එකපාරටම මේ නිවනේ කියලා කියන්න අමාරුයි. ඒක සමාධි මට්ටමක් වශයෙන් තමයි මුලදී අපිට හම්බ වෙන්නේ. අපි දමු දැන් කෙනෙක් ආනාපාන සතිය හරහා යනවා නැත්නම් ධාතු මනසිකාරය හරහා යනවා වේදනානුපස්සනාව හරහා යනවා. ඔය කොයි දේ හරහා ගියත් යම් අවස්ථාවක අර හිතේ නිමිති ගන්නා ස්වභාවය වැළකුණාට පස්සේ නැත්නම් හිතේ සංස්කාරයන්ගේ උදේවය දැකීම හරහා ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා මේ යථා ස්වභාවය දැකලා දැකලා දැකලා හොඳට ත්‍රිලක්ෂණය මොහු කරා ගියා නම් ප්‍රලක්ෂණය හොඳින් වැටහුණා නම් ඔන්න ඒ ඇත්ත ඇති සැටියෙන් දැකීම හරහා නිබ්බිදාවක් පහළ වෙනවා. යථාභූත ඥාන දසනං නිබ්බිදත්තාය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට මේ නිබ්බිදාව හරහා ඔන්න අපි ඒ ග්‍රහණය කරගෙන හිටිය සංස්කාරයන් කෙරෙහි එක්තරා අන්දමක කලකිරීමක් අතහැරීමක් සිද්ධ වෙනවා. ඒ කලින් තිබුණා වගේ ඒකට ලොකු කැමැත්තක් වෙනුවට ඒකෙන් ඒ හරහා ඒකට දැන් විරාග ස්වභාවයක් පහළ වෙනවා. නිබ්බින්දං විරජ්‍යති යම් කෙනෙක් නිබ්බිදාවක් පහළ වුණා නම් ඒක ගැන කලකිරීමක් ඇති වුණා නම් ඒ හරහා අපේ අරමුණ කෙරෙහි ඇති වෙන්නේ රංජනීය වීමක් කැමැත්තක් රාගයක් වෙනුවට විරාගයක් තමයි පහළ වෙන්නේ. එතකොට විරාගා විමුච්ඡති. විරාගයක් පහළ වුණා නම් ඔන්න අරමුණ කෙරෙන් විමුක්ත වෙනවා අරමුණ කෙරෙන් නිදහස් වෙනවා. එතකොට ඒ විමුක්ත වීම ඒ නිදහස් වීම තමයි එතකොට කෙනෙක්ට එතකොට මේ මුලදී ඔන්න අනිමිත්ත ස්වභාවයක් වශයෙන් දැක ගන්නවා. දැන් මෙතෙන්දී හිත නිමිති ගන්නෙ නැහැ. දැන් මේ අනිමිත සමාධිය හැබැයි තාම පවත්වන්න බෑ. ඒක මේ ෂණ මාත්‍ර වශයෙන් ඔන්න තමාලාට කෙනෙක්ට හම්බුනේ. නමුත් ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ හැබැයි මොකද්දෝ දෙයක් වුණා වශයෙන් කෙනෙකුට වැටහෙනවා හැබැයි. එහෙම ගිහිල්ලා ඒ தત્ත්වය ඉතින් අපි සාකච්ඡාවලදී ඔන්න ඉදිරිපත් වුණාට පස්සේ ඔන්න තේරුම් අරගෙන ඉතින් අපිටම කවුරු හරි ඒ தત્ත්වය තේරුම් ගත්තා. නම් ඒ කියන්නේ Tamanට ඕක හරි අමාරුයි අත්‍තරම තේරුම් ගන්න. මොකද Taman අපි අපේ හිත වටනකම් දෙන්නේ තනිකරම අපේ කෙලෙස් වලට අනුකූලව. අපි කැමති රාගෙන්, ద్వේෂෙන්, මෝහයෙන්, මාන්නෙන් අපිට යමක් ලැබෙන තැනක් තියෙනවා අපේ මමත්වය ඉස්මතු වෙන තැනක් තියෙනවා නම් මාන්නේ වැඩි වෙන තැනක් තියෙනවා නම් අන්න ඒකට තමයි අපි කැමති. නමුත් මේ වගේ තත්ත්වයක් තුළ එහෙම කිසිම දෙයක් නැහැ. මෙතන තියෙන්නේ හුදු අතහැරීමක් පමණයි. නිදහසක් විතරයි නැත්නම් හිස් බවක් විතරයි. ඉතින් ඒක සෑහෙන්න ඉතින් විස්තර කරාට පස්සේ තමයි තව කෙනෙක් තේරුම් අරගෙන කියනවා මෙතන මෙහෙම ස්වභාවයක් තියෙනවා තව තව වර්ධනය කරන්න කියලා. ඔන්න ඒක වර්ධනය කරද්දී තමයි ටික ටික ටික සමාධියක් වශයෙන් වර්ධනය වෙනවා. තොර විනාඩිය 2 5 10 30 40 ඔන්න සමාධියක් වශයෙන් වර්ධනය වෙනවා. ඕක සෑහෙන කාලයක් කරන්න කරන්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනිමිත්ත චේතෝ විමුක්තිය මට්ටමක් දක්වා වුණත් යන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම හිතේ ප්‍රපංච වලින් තොර නිමිති නොගන්නා සම්පූර්ණ නිදහසක් භුක්ති ගන්න ඔන්න හැකියාව හම්බ ඒක සෑහෙන්න අර මුලදී සමාධි කළා නැත්නම් සෑහෙන්න වීරයක් සහිතව පවත්වනවා. එතකොට ඉතින් සමාධි මට්ටමක් කියලා කියන්න පුළුවන්. නමුත් කාලයත් එසේ ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න චේතෝ විමුක්ති මට්ටමක් දක්වා වර්ධනය වෙනවා. ඒ කියන්නේ බොහොම નિરાයාසයෙන් ගන්න පුළුවන් තත්වයක්. හාත්පස පැතිරිච්ච ස්වභාවයක් තමන් එළඹ සිටි ස්වභාවයක් ඕන වෙලාවක ගන්න පුළුවන් තත්ත්වයක්. දැන් අර ඇතම් සූත්‍රවල විස්තර කරනවා දැන් ඔය මෙත්තානි සංස සූත්‍රයේදී එහෙම යානි කතා, වත්තු කතා, අනුට්ඨිතා, ಪರಿචිතා, සුසමාරද්ධාය ඔන්න විදිහට පෙන්නනවා මේ තමන්ට ඕනලාව ගන්න පුළුවන් යානාවක් වගේ. දැන් තමන්ගේ යානාවක් තියෙනවා නම් තමන්ගේ වාහනයක් තියෙනවා නම් ඒක ඕනලාව ගත්තා ගියා. තමන්ට ඕන තැනකට යන්න පුළුවන්. අන්න වගේ මේ මේ ස්වභාවය වර්ධනය වෙන්න ඕනේ. තමන්ට භුක්තියට සින්න වෙන්න ඕනේ. මේ තමන්ගේ අයිතියට තියෙන දෙයක් වගේ වත්තු කතාවක්. තමන්ගේ <clears throat> තමන්ට අයිති දෙයක්. තමන් සතු දෙයක් තත්ත්වයට එන්න ඕනේ. ඊළඟට මේක හොඳට පුහුණු කරලා තියෙන්න ඕනේ. ಪರಿචිතාසු සමාරද්ධාය මේක හොඳින් ආරම්භ කරපු තමන් සතු දෙයක් බවට පත් වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ ඉතින් අර සාමාන්‍යයෙන් හොඳට වඩපු සමාධියක ලක්ෂණ හුඟක් මේ හැම හැම භාවනාවකටම වගේ මේ පොදුයි කියලා කියන්න පුළුවන්. ඒක මෛත්‍රියට විතරක් නෙමෙයි ආනාපාන සතියට වෙන්න පුළුවන් මේ අනිමිත්ත සමාධියට වෙන්න පුළුවන් ඕනම සමාධියකට බුදුරජාන් වහන්සේ අර කියනා වගේ මෙත්තා භික්කවේ භාවිතා බහුලී කතා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා වත වත්තු කතා අනුට්ඨිතා ಪರಿචිතා සුසමාරද්ධාය. ඔන්න වගේ මේ කියන්නේ එපමණ මට්ටමකට ගිය චේතෝ විමුක්ති මට්ටමකට ගිය ස්වභාවයක් දක්වා යනකොට තමයි අන්න කෙනෙකුට ටික ටික වැටහෙන්න ගන්නවා මෙතන ප්‍රපංච කරන ස්වභාවයක් නැහැ නිමිති ගන්නා ස්වභාවයක් නැහැ. අරමුණකින් තොරව සතිය පවතිනවා. නිස්කලංක ස්වභාවයක් තියෙනවා. නිශ්ශබ්ද ස්වභාවයක් තියෙනවා. නතර වුණා වගේ තේරෙනවා. නිදහසක් භුක්ති විඳිනවා. කෙලෙස් නැහැ. ඔන්න වගේ තැනක් කෙනෙකුට අත්දකින්න හම්බෙනවා. ඒ தත්ත්වය පාවිච්චි වෙනවා ටික ටික ඔන්න තව තව කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා. කියන්නේ මේ தත්ත්වය මුලින් හඳුනාගත්තේ නැත්නම් මේ தත්ත්වය මගහැරලා යනවා. මේ කියන්නේ මේක මේක හඳුනා ගන්නවත් බෑ අපේ හිතට. මොකද අපේ හිත කිසිසේත්ම මුලදී අත්දකගෙන යද්දී අපි මේ තනිකරම කෙලෙස් බරිත ලෝකේ ඉඳලා මේ බඳු තත්ත්වයක් අත්දකද්දී අත්දකින්නකොට මේ தත්ත්වයේ අටනකමක් තේරෙන්නෙම නැහැ. ඉතින් ඒ නිසාම තමයි ගුරුවරයෙක් මෙතෙන්ට තල්ලු කරන්නේ. මේක වර්ධනය කරන්න කියලා තව තව බලෙන්ම හරි තල්ලු කරන්නේ. තල්ලු කරන්න තල්ලු කරන්න ඒක ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න තමයි අර හිතේ තමන් තුළම ශක්තිය වර්ධනය වෙනවා. තමන්ගේම ප්‍රඥාවක් වර්ධනය වෙනවා. එතකොට තමයි තේරෙන්නේ ආ මේකේ වටිනකමක් තියෙනවා. මෙතන නික්ලේශී බවක් තියෙනවා. මෙතන හිත පවත්වන්න පුළුවන්. මේක පදනම කරගන්න පුළුවන් කියලා අන්න තමන්ටම පොඩ පොඩ පොඩ පොඩ විශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මේක ඇවිල්ලා ඉතින් අර අපේ මේ නිප්පපංච தත්වයක් දක්වා යන මාර්ගයේ නිකන් පියවර කීපයක් තමයි. ඊට පස්සේ ඉතින් අපි දැන් හැමතිස්සෙම ඉතින් ඕකේ ඉන්නේ නැහැ. අපි තුමු කෙනෙක් වෙන වෙන බාහිර කටයුතු වල නිරත වෙනවා. මේ බාහිර කටයුතු වල නිරත වෙන අවස්ථාවේදී වේදාකාර වන්දමින් හිතට කෙලස් එනවා. අනිත් අයත් එක්ක කතා බහ කරද්දී හැසිරෙද්දී ඔන්න කෙලස් එනවා. අර தත්ත්වය එතකොට කැඩලා බිඳලා යනවා. මොකද අර தත්ත්වය පවත්වන්න බෑ. මොකද කෙලස් වලට තාම යනවා හිත. ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් හිතේ තියෙනවා. ඉතින් එතකොට ඒ යන යන වාරයක් පාසා ඔන්න අපි ඇත්තටම දැනුවත් වෙන්න ඕනේ, සතිමත් වෙන්න ඕනේ. සතියෙන් පෙන්ලා දුන්නනම් ඔන්න දැන් හිත නැවතත් කතා බහුලයි. හිත නැවතත් කතන්දර ගොතගතා ඉන්නවා. ප්‍රපංච වලට යනවා කියලා පෙන්වුවා නම් අන්න අපි හැකේ ඉක්මනින් මේ ප්‍රපංච කරන ගතියෙන් අත මිදෙන්න ඕනේ. මේකයි ඒ කියන්නේ අපි අනිමිත් ස්වභාවයේ ඉන්නකොට කොහොමත් ප්‍රපංචයක් නැහැ. මොකද හිතේ කතන්දරයක් නැහැ. හිත තියෙන්නේ බොහොම නිෂ්කලංකව නිදහස්ව. නමුත් ප්‍රපංච මේ මේ ප්‍රපංච වලට යන ස්වභාවය අඩු වෙන්න ඕනේ. හුඟක් වෙලාවට අපි හිත ප්‍රපංච කරන අවස්ථාවේදී දැනගත්තා නම් සාමාන්‍ය දිනදා කටයුතු වල යෙදෙනකොට අපේ හිත ප්‍රපංච වෙනවා කියන එක ප්‍රපංච කරනවා කියන එක තේරුණා නම් අපේ හිතේ එක්තරා අන්දමක කැමැත්තක් තියෙනෝනේ කොහොමද මේ හිත ප්‍රපංච නොකර ඇතුළත කතාව නතර කරගෙන ඉන්න ස්වභාවයක් මං වර්ධනය කරගන්නේ කොහොමද? ඒක ඔය බද්දිය කියන සූත්‍රයේදී එහෙම සරියුත් මහරහතන් වහන්සේම හරි ලස්සන ගාථා යුගලයකින් එහෙම සඳහන් කරනවා. මේකේ දෙවෙනි එක මට මතකයි. ඒ කියන්නේ හොඳ පැත්ත කියන එක යෝචප පංචං හිත්වාන නිප්ප පංච පදේ රතෝ. ආරාධහීසෝ නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං. යම්කිසි කෙනෙක් මේ ප්‍රපංච බැහැර කළා. යෝජ ප්‍රපංචං හිත්වාන. නිප්පපංච පදේ රතු. මේ නිප්පපංච ස්වභාවය මත ඇලෙනවා නම් මේ ප්‍රපංච නොකරන ස්වභාවය මත ඇලෙනවා නම් ඒ ගැන නම් එයාගේ තියෙන්නේ ඡන්දය, කැමැත්ත. ආරාදීසෝ නිබ්බානං. එතනත්ත මේ නිවන් ස්වභාවයට ආරාධනා කරනවා. යෝගක්ඛේමං අනුත්තරම. මේ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිවන් සෝවයට නිවන් ස්වභාවයට නැත්තම් නිවනට ආරාධනා කරනවා. ඒ නිසා මේ මේ මාර්ගය හරිම කියන්නේ නිප්පපංච මාර්ගය අනිවාර්යෙන් ප්‍රගුණ කළ යුතු මාර්ගයක්. අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු කෙලෙස් සමනය කරන කෙලෙස් දුරු කරන මාර්ගය නම් අපි ගමන් කරන්න උත්සාහත් වෙන්නේ. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වශයෙන් නම් ඇසිරෙන්නේ. අපිට ඕන ඕන දේ කළා වැඩක් නැහැ. උන්වහන්සේ මාර්ගයක් පෙන්ලා තියෙනවා. උන්වහන්සේ මාර්ගයක් පෙන්ලා තියෙන ਸਰවඥතා ඥාණයෙන්. මේ අපි වගේ මේ පොඩි දෙයක් දැකලා නෙමෙයි. හාත්පස දැකලා ගන්න ඕන හැම විවිධාකාර ක්‍රියාමාර්ග සියල්ලම අත්දැකලා ඒවා හැම එකක්ම පරිේශණයට බඳුන් කළා. නිකම් මේ මේ මේ පොතකින් පතකින් බල්ලවත් අනුන්ගෙන් අහලවත් නෙමේ තමා වශයෙන් යෙදිලා. තමා වශයෙන් ගන්න ඕන තියෙන හැම මාර්ගයක්ම පරීක්ෂාවට භාජනය කළා තමයි ඔන්න තේරුම් ගන්න තියෙන්නේ. මෙන්න මේකයි ආයුතු මාර්ගය. අත්තකලිමතා නියෝගයේ යෙදිලා, කාමසිකල්ලිකා නියෝගයේ යෙදිලා, ඒවා අන්ත වශයෙන් තේරුම් අරගෙන බැහැර කළා. ඊට පස්සේ ඔන්න ආරෂ්ඨාංග මාර්ගයක් පෙන්වනවා. මෙන්න මේකයි ඒකායන මාර්ගය. කියලා ඔන්න බ්‍රිජෝ කියනවා. ඒකායන මාර්ගය මොකද්ද කියලා තේරුම් ගන්න තා තමන් බුදු වුණා කියලාවත් කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය ඒකයි කියන්නේ. තමන් මේ යමක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය නිර්දේ වටහා ගන්න තාක් තමන් සම්මා සම්බුද්ධ බව ලෝකෙට ප්‍රකාශ කරන්නේ නමුත් යම් අවස්ථාවක තේරුම් ගත්තනම් ඒ தত্ত্বය මේකයි නිවැරදි මාර්ගය ගන්න තමන් සම්මා සම්බුද්ධත්වයටපත් වුණ බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අපිට තියෙන්නේ ශ්‍රාවකයන් වශයෙන් ඒ උන්වහන්සේ පෙන්වපු මාර්ගය බොහොම නිහතමානීව යන්න. එතකොට ඒ ගමනේදී තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන හැකිතාක් මේ අපේ නිවනක් සාක්ෂාත් කිරීම සඳහා කෙලෙස් ප්‍රහාණයක් සඳහා එතකොට මේ නිප්පපංච ස්වභාවය පුළුවන් තරම් වර්ධනය කරන්න ඕනේ. ඊළඟට හරි ලස්සන සූත්‍රයක් එනවා ඔය මේ මදුබින්ඩික සූත්‍රය. මේ මදුබින්ඩික සූත්‍රයේ හරි ලස්සනට ඔය ප්‍රපංච ඇති වෙන ස්වභාවය පෙන්ලා දෙනවා. චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජති දක්ඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති සන්තං සංජානාති යන් සංජානාති තං විතක්කේති. යම් විතක්කේති තං පපංචේති. දැන් ඔය යන රටාව තමයි මේ එතෙන්දී ලස්සනට පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දැන් මේ හිතට අරමුණක් ලක්ුණාම නැත්තම් ඇහැට රූපයක් අරමුණු වුණාම ඒ හරහා ඔන්න එතන දැනීමක් ඇති වෙනවා. ඔන්න රූපයක් දැක්කා කියලා ඔන්න තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ අපි එතනින් නතර වෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය පහළ වුණා. දැනීමක් ඇති වුණා. ඔන්න මෙතන මම අතන රූපේ කියලා ඔන්න අපි දෙකට කඩාගත්තා. දෙකට බෙදාගත්තා. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ ඕනම අරමුණක් ග්‍රහණය කරන ස්වභාවය. කියන්නේ අපේ ආයතනයේ තියෙනවා ආයතනයේට ඔන්න ඒට අදාළ අරමුණ ලක් වෙනවා. කියන්නේ ඇහැට නම් ඔන්න රූපයක් ආවා. රූපයක් අරමුණ වුණා. කනට නම් සද්දයක් අරමුණ වුණා. දිවට නම් රසක් අරමුණ වුණා. නාසයට නම් ගඳක් අරමුණ වුණා. කයට නම් ස්පර්ශයක් අරමුණ වුණා. හිතට නම් සිතුවිල්ලක් අරමුණ වුණා. නැත්තම් සිතුවිල්ලක් කියනට වඩා ඉතින් ධර්මාරම්මණයක් නැත්තම් හිතට එන අරමුණක් අරමුණ වුණා. එහෙමනම් ඔන්න ඊට අදාළව ඔන්න චක්කු විඥානයක්, සෝත විඥානයක්, ගහන විඥානයක් වශයෙන් ඔන්න විඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ හරහා ඔන්න ස්පර්ශයක් කියලා අපි මේක තේරුම් අරගෙන ඔන්න එතනින් පස්සේ ඒකෙන් වේදනාවක් හට ගන්නවා. දුක් වේදනාවක් වෙන්න පුළුවන්, සැප වේදනාවක් වෙන්න පුළුවන්, නොදුක් නොසුව වේදනාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වේදනාවක් ආව ගමන් ඔන්න ඒකෙන් සංඥාවක්. සංඥාව තමයි ඊට පස්සේ පෙන්වන්නේ. සංඥාව තමයි මූලික වශයෙන් පෙන්වන්නේ මේ ප්‍රපංච සඳහා. කියන්නේ ප්‍රපංචයට යන ගමනේ මුල් පුරුක වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංඥාවක්. හිතේ තියෙන පුංචි සංඥාවක්. ඇහැට රූපයක් දැක්කනම් ඒක හරහා හිතේ සංඥාවක් පහළ වුණා. ඒ සංඥාව අපි එතනින් නතර වෙන්නේ නැහැ. ඒ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සංඥාව සංඥාන වශයෙන් තේරුම් අරගෙන බහැර කරන්නේ නැහැ. එතනින් නතර කරන්නේ අපි ඕක උඩ කතාවක් ගොතනවා. ඕක උඩ මේ දිගට කරගෙන යනවා. ඒක තමයි අර මේ ප්‍රශ්නෙත් අහන්නේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියන එකේදී අපි උතනින් නතර කිරීම සඳහා තමයි පුළුවන් තරම් වෑයම් කරන්නේ. දැක්කට නොදැක්කාසේ ඉන්නවා. ඇහුණට නොඇසුණාසේ ඉන්නවා. ගඳ සුවඳ දැනුණට නොදැනුණා වගේ ඉන්නවා. හිතට සිතුවිලි ආවට සිතුවිලි කුවට නිකන් බාහිරින් වගේ ආවට ඉතින් මේ මගේ නෙමෙයි වගේ ඉන්නවා. ඒක ඔස්සේ ඒකට දිගට දිගට දිගට ඒකත් එක්ක යන්නේ නැහැ පැටලෙන්නේ නැහැ. ඉතින් ඒ தত্ত্বය විපස්සනාවකින්ම තමයි ඉතින් වර්ධනය වෙන්නේ. එතකොට අපි හිතමු සංඥාව ආවනම් සංඥා මට්ටමින් අපි නතර වුණේ නැත්තම් අන්න යම් සංජානාති තං විතක්කේති. ඔය සංඥාවට අනුරූපව හඳුනා ගැනීමක් සිද්ධ වෙලා ඒ මත ඔන්න විතර්කයක් පහළ වෙනවා. මේ මත ඔන්න සිතුවිල්ලක් පහළ වෙනවා. ඔන්න සිතුවිල්ලෙන් නතර වෙන්නෙත් නෑ ඊළඟට. එතනින් පස්සේ ඔන්න ඒ විතර්කයේ ඔස්සේ ඔන්න හිතාගෙන හිතාගෙන හිතාගෙන හිතාගෙන ඒක එහෙට පෙරලලා බලනවා මෙහෙට පෙරලලා බලනවා අර පැත්තට පෙරලලා බලනවා අතීතයට දාලා බලනවා අනාගතයට දාලා බලනවා විවිධාකාර විදිහට ඔන්න සිතුවිලි ධාරාවක් හට ගන්නවා. සිතුවිලි ධාරාව හටගත්තට පස්සේ ඊළඟට කොහෙන්ද පටන් ගත්තේ කියලාවත් මතක නැහැ. ඊළඟට ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මේ පపంచ සංඛා පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා අන්තිමට මේකේ මේ ප්‍රතිඵලයේ වශයෙන් පෙන්නනවා අර මේ වැඩේ පටන් ගත්ත මනුස්සයා නෙමෙයි දැන් එයා තමයි මුලින් නිකන් අතට අරන් වැඩේ පටන් ගත්තේ. අන්තිමට හිතට ආපු අර සිතුවිලි සමුදායෙන් හිතේ හටගත්තේ කතන්දරයෙන් ඒ හිතන්න පටන් ගත්ත මනුස්සයා මැඩපවත්වනවා. දැන් අර කොහෙද මේක වාවේ මොකද්ද උනේ කියලාවත් බෑ. දැන් බලක්වන්න බෑ. දැන් හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතින් අපිව අරගෙන යන වෙන ලෝකයකට. දැන් සම්පූර්ණයෙන්ම අපි ඉන්නේ වෙන ලෝකෙක. අපේ හිත දැන් කොහෙන්ද අර මේ යන කතාව පටන් ගත්තේ කියලාවත් හොයාගන්න අපිට මුල මතක නැහැ. සම්පූර්ණයෙන්ම අර ප්‍රපංච වලින් මේ හිතේ හටගත්ත ලොකු කතන්දරයෙන් මේ තැනැත්තාව සම්පූර්ණයෙන් මැඩපවත්තලා තින්නේ. සම්පූර්ණයෙන් දැන් සිතුවිලි ධාරාවක සිතුවිලි සමුදායක හිර වෙලා ඉන්නේ. ඔය தත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් ඕකේ අනිත් පැත්ත පෙන්නනවා මේ ඒ සූත්‍රෙම යම්ස කෙනෙක් මේ தත්ත්වය තේරුම් අරගෙන ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ප්‍රපංච නොවි ඉන්න උත්සාහ කරනවා. ප්‍රපංච කපා හරීමෙන් ජීවත් වෙනවා. හැකිතාක් නිප්පංච ස්වභාවයක් ප්‍රපංච නොකරන ස්වභාවයක් හිතේ නිදහසක් නැත්තම් හිතේ හිස් ස්වභාවයක් අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවයක් අරමුණු උපාදාන නොකරන ස්වභාවයක් එයා බහුලීකృత කරන්න කරන්න අන්න ඒ සූත්‍රයේම සඳහන් වෙනවා අන්න මේ මේකමයි මාර්ගය මේ තියෙන තාක් රාගානුසය ප්‍රහාණය කිරීම සඳහා තියෙන තාක් භව මේ පටිඝානුසය ප්‍රහාණය කිරීම සඳහා ওই විදිහට අනුසය ධර්මයන් ප්‍රහාණය කරන්න මේකමයි මාර්ගය කියලා පෙන්වනවා. ඒ නිසා මේ කොයි පැත්තෙන් ගත්තත් මොන මොන සූත්‍ර අපි සාධක සූත්‍ර වශයෙන් ගත්තත් බුදුරජාණන් වහන්සේ එකම විදිහට තමයි කියලා තියෙන්නේ. කියන්නේ නිවැරදි විපස්සනාවකින් අනිවාර්යයෙන්ම මේ ප්‍රපංච කපා හැරෙන්නම ඕනේ. කියන්නේ අපි නිවැරදිව විපස්සනාවක් වැඩිලා නැත්තම් ඉතින් අපි ඔය එකෙන් මෙහෙන් කෑලි කෑල්ලම් කරලා තියෙන මේ මේ මට්ටමක් ගන්න හරි අමාරුයි. ඊළඟට අනිත් එක තමයි අපි විපස්සනාවක් වුණත් හොඳට තහවුරු වෙනකන් වඩලා නැත්තම් මුලින් පොඩ්ඩක් අහු වෙනවා ඊට පස්සේ අපිට අතහැරෙනවා. අතහැරුණාට පස්සේ ඔන්න ආයි පිරිහිලා ඔන්න ආයි හිත තනිකරම මේ මේ අරමුණු බහුල වෙලා සිතුවිලි බහුල වෙලා ආයෙත් අර කැලෑ වැදිලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් සුද්ධ කරලා ගන්න ඕනේ. සුද්ධ කරලා සුද්ධ කරලා යම් අවස්ථාවක මේ தත්ත්වය තහවුරු වුණා නම් තමයි යන්න මේ தත්ත්වය රැක ගන්නත් සිද්ධ වෙනවා. මොකද මේ කියන්නේ මේ தත්ත්වය රැක ගන්න නැතුව Tamanට අර මුලින් මම මතක් කළා වගේ මේක Tamanගේ අතේ තියෙන දෙයක් වගේ. Tamanට භුක්තියට සින්න වෙච්ච දෙයක් වගේ. ඕන ලාවක ගන්න පුළුවන් යානාවක් වගේ, වාහනයක් වගේ. தත්ත්වයටපත් වෙනකන් ඉතින් සැලකිලිමත්ව මේක ප්‍රගුණ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ தത്വයටපත් උනත් මෙතනින් අදහස් වෙන්නේ මේ සම්පූර්ණයෙන් රහත් වෙලා කියලා. ඒකත් හරි බොහොම පැහැදිලිව ධර්මයේ පෙන්නනවා. මේ தත්ත්වය මේ කියන්නේ ස්පර්ශ කිරීම එකක්. හැබැයි මේ தත්ත්වය තව තව ප්‍රගුණ කිරීම හරහා තමයි මේ මෙතන තමයි මෙතන අනිවාර්යෙන් මේක හඳුනාගත යුතුයි. මේ ඒක අනිවාර්යයි. මේ தත්ත්වය හැබැයි තවදුරටත් බහුලීකృత කළ යුතුයි. මේ தත්ත්වය භාවිතා කළ යුතුයි තව තව කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා. කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා භාවිතා වෙන නැත්තම් පදනම වෙන්නේ අපේ ප්‍රධාන ආයුධයක් කියන්න පුළුවන්. නැත්තම් හිත පැවැත්විය යුතු බොහොම නික්ලේශී තැන ආරක්ෂක තැන අපේ නිවහන විය යුත්තේ මෙතන. ඒක භාවිතා කරගෙන පුළුවන් තරම් තව තව තව තව කෙලස් කප කපා කපා කපා යන මාර්ගයෙන් තමයි ඔන්න යන්න තියෙන්නේ. එක අතකින් ඉතින් කියන්න පුළුවන් නිවැරදිව අපේ ආරෂ්ඨාංග මාර්ගයට පිවිසෙන්නේ මේ මාර්ගය හඳුනා ගැනීම හරහා. එතෙක් අපි ආරෂ්ඨාංග මාර්ගය කියලා ආරව කරනවා මේවා කරනවා ආරව කීක දේවල් කරනවා. නමුත් ප්‍රායෝගිකව අපි ආරෂ්ඨාංග මාර්ගයට පිවිසෙන්නේ මේ මාර්ගය හොඳට හඳුනා ගැනීම හරහා. ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනාවෙන් පසුව පරියංකයට වාඩි වී ඉරියව්වට සිත යොමු කළා. ටික වේලාවක් යන විට උදරයේ පිම්බීම හැකිලිම දැනෙට වුණා. පිම්බීමේදී උදර බිත්තිය බැලුනයක් පුම්බන විට මෙන් ඉහළට ඇදී යාම තෙරපීම ඇතිවන ආකාරයත් හැකිලීමේදී බැලුනයක හුලම් බහින විට මෙන් උදර බිත්තියත් හැකිලී යාමත් දැනුණා. වායු ධාරාවක් සිහුම්ව පහළට ඇදී යාම දැනුණා. මේ සිදුවීම් ක්‍රමෙන් සියුම් වී ගොස් චලනයන් නොදැනෙන තත්වයටපත් වුණා. ඊට පසු දැනුනේ හිස් අවකාශයක සිතේ සැහැල්ලුවෙන් සිටින්නාක් මෙනි. විනාඩි දෙකකට පමණ පසු කයේ සියුම් චලන ඇති වී සියුම් වී නැති වී නැතිවන බවත් සිසිල් බවක් ඇති වී නැති වී යන බවත් දැනුණා. කයේ සිසිල් වීම වන විට නලියන ස්වභාවයක් ඇති වී නැති වී ගියා. ඊට පසු කයද නොදැනී ගියා. සිතට සැහැල්ලු බවක් දැනුණා. මොකුත්ම නොදැනෙන හිස් අවකාශයක් තුල සිටිනවාක් මෙන් දැනුණා. එම తত্ত্বය පැය භාගයක් පමණ පැවතුණා. ඊළඟට අවට පරිසරය හා කය සම්පූර්ණයෙන්ම සියුම් අංශු ගොඩකින් වැසී ගියා. එම අංශු ටීවී එකේ තිත් වැටෙන්නාක් මෙන් වේගයෙන් ඇති වී නැති වී යන බව පෙනුණා. මෙසේ මිනිත්තුවක් පමණ නිවි ඒවා නැති වී නැවතත් මුලින් තිබූ හිස් තත්වයටපත් වුණා. නැවත නැවතත් වාර කීපයක්ම තිත් වැටෙන තත්වයට හා හිස් අවකාශයට මාරු වුණා. අපට පරිසරයේ ශබ්ද ඇහිම වැනි ඒවා නිසා ක්‍රමෙන් ප්‍රකෘති තත්වයට පත්වී කයට දැනීමද ඇති වුණා. ඊයේ උදේ සිට සෑම පරයන්කයටම වාගේ ইহත තත්වයන් ඇති වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ইহත තත්වයන්ට පත්වීමේ වරදක් ඇතොත් පහදා දී භාවනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ කාගෙද දන්නේ ප්‍රශ්නේ. ඔව් මට මතක විදිහට නම් මෑනියෝ يعني මේ தත්ත්වෙ මීට කලින් අත්දැකලා තියෙනව නේද? තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ හිස් බවට යන එක ඇති වුණා. තිබුණා. ඊට පස්සේ يعني දැන් අලුතෙන් මේ කය දිහා බලන්න ගියාද? ඒ කියන්නේ නැවතත් මේ හැම දෙයක් උනේ මොන වගේ ක්‍රමයක් කරාද? නිකම් ඉබේටම අර හිස් තත්වයටපත් වෙනවා. ඔව්. ඒකේ ටිකක් වෙලා ඉන්නකොට තමයි අර කය ඔක්කොම මේ අංශු ගොඩක් වගේ වෙලා ඒක ඒක පාට නැති වෙලා යනවා. නැතිලා ගියාට පස්සේ දැන් කොහෙද ඉන්නේ? ආයි නැවතත් අර තත්වයටම පත් වෙන ඉස් තත්වයටපත් වෙනවා. ඒක තමයි. මේක කියන්නේ අපි කොහෙන් ගියත් අතෙන්ට තමයි අන්තිමට එන්නේ. ඉතින් අපි දැන් ඔන්න චිත්‍රයක් මේ පැත්තෙන් බැලුවත් canvas එක පේනවා. අනිත් පැත්තෙන් බැලුවත් canvas එක පේනවා. කොහේ පැත්තෙන් බැලුවත් අතෙන්ට එනවා. ඉතින් ඒ කියන්නේ අපි මේ කියන්නේ කායानुපසනාවෙන් ගියත් එතෙන්ට එනවා. වේදනානුපසනාවෙන් ගියත් එතෙන්ට එනවා. චිත්තානුපසනාවෙන් ගියත් එතෙන්ට එනවා. ඒ නිසා කිසිම වරදක් නැහැ. කොයි පැත්තෙන් ගියත් කියන්නේ අවසාන ප්‍රතිඵලයක් අවසාන ප්‍රතිඵලය කියනට වඩා ඉතින් මේ මේකේ කියන්නේ සංස්කාරයන් සමනය වීමක් රූප සමයක් කියන්නේ ඉතින් කොයි පැත්තෙන් මොන සංස්කාරය වුණත් ඒකේ වරදක් නැහැ. ඉතින් ඒ සමාවෙන්. එතෙන්ට ගියාට පස්සේ ඉතින් අපි එතෙන්දි ප්‍රපංච කළ යුතු නැහැ. කියන්නේ මේ මොකද්ද කියලා අපි දැන් හිතන්න ගියොත් එහෙම එතෙන්දී ආයේ වික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ. ඒකත් ඇත්තටම මේ ප්‍රශ්න කරනවා මේ එක්තරා අවස්ථාවකදී සූත්‍ර දේශනාවක් තියෙනවා සරියුත් මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අතර ඇතිවෙච්ච හරි ලස්සන සාකච්ඡාවක්. එතෙන්දී මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා දැන් මේ කියන්නේ ඇස නිරුද්ධ වුණාට පස්සේ රූපත් විරංජන වුණාට පස්සේ ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ මේ කියනවා මේ මේ ඔබ ප්‍රපංච නොකළ යුතු තැනක් තමයි මේ ප්‍රපංච කරන්න හදන්නේ. ඒ නිසා අර අපි ඒ වගේ බොහොම නිදහස් ස්වභාවයකට මේ සංස්කාර මුලින් සම්මර්ෂණයක යෙදෙනවා. ඒක බලබලා ඉන්නවා. ඒකෙන් උනාට පස්සේ ඔන්න අපි අර ඒවා අතහැරිච්ච ස්වභාවයකට ගියා නම් එතන බොහොම හුදකලාව, බොහොම නිශ්ශබ්දව, මුකුත් නොකර බොහොම නිදහසේ බොහොම નિરાයාසයෙන් ඉඳීම තමයි කරන්න තියෙන්නේ. එතකොට ඒ ඒ తত্ত্বය වර්ධනය වෙන්නයි තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ සතිමත්ව ඒ දිහා බලාගෙන ඉඳීම විතරයි කරේ. එච්චරයි. අන්න හරි. ඔව්. එතකොට ඉතින් අර ඒ தත්ත්වයෙන් බලාගෙන ඉන්නකොට දැන් බලන්න හුඟාන් ගැඹුරු ගැඹුරු සමාධියකද ඒ ඉන්නේ. එහෙම නැත්නම් බොහොම හිත සැහැල්ලුවෙන්, નિરાයාසයෙන් නිකන් මතු පිට තියනා වගේද ඉන්නේ. සැහැල්ලුවෙන් වගේ තේරුණේ සම්මා. තේරුණේ. බලන්න නිකන් අපේ අපිටම සමාධියක් ඇතුලේ ඉන්නවා නම් අපි හොඳට මෙහෙම ඍජුව ඔන්න ඉන්නවා, S2 හොඳට පියාගෙන ඉන්නවා, අත මේ යන්තිය තද කරගෙන වගේ ඉන්නවා මේ නිකන් අර ඒකේ සමාධියේ තියෙනවා නිකන් ඒක ඇතුලේ ග්‍රහණය කරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය සමාධියක තියෙන ඔය ඔය වගේ ලක්ෂණයක් තියෙනවා. ඇත්තටම අපි තමයි සමත සමාධියක එහෙම ඒකටම නිකන් බැහැගත් ස්වභාවයක් තියෙනවා. දැන් ඔය මට්ටමේදී එහෙම එහෙම එහෙම තියෙන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තේරුනේ නෑ ස්වාමී. තේරුනේ නෑ. ඒ කියන්නේ දැන් මුලදී අර වගේ තත්ත්වයක් තිබුණාට වරදකුත් නෑ. අපි තුමු දැන් විපස්සනා සමාධියක් වුණත් මුලින්ම හඳුනාගෙන වර්ධනය කරද්දී අර වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් ටික ටික ටික ටික ඕක වර්ධනය වෙලා වර්ධනය වෙලා අර භුක්තියට සින්න වෙනපත් තත්ත්වයට ආවනම් Tamanට තමන් සතු දෙයක් බවට පත් වෙනකොට අන්න කෙනින්ම નિરાයාස මට්ටමකට එන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඕන වෙලාවක තමන්ට උමනා වෙලාවට අතෙන්ට අත දාන්න පුළුවන්. එතකොට ආයේ ඉන්නේ මේ මතු පිටමයි ඉන්නේ. දැන් මෑණියෝ හිතන්න දැන් ඔන්න ඇවිදිමින් ඉන්නවා. ඇවිදිමින් ඉන්න තමන්ට හිතනවා දැන් කය ඇවිද්දට මට පුළුවන් ද අතෙන්ට හිත දාන්න. අර නිදහස් ස්වභාවයට. ඊළඟට ඔන්න කෑම කමින් ඉන්නවා. කෑම කය කෑම කනවා. පුළුවන් ද අතෙන්ට හිත දාන්න. ඊළඟට ඔන්න වැසිකිලි කැසිලි කරනවා. මට පුළුවන් ද අතෙන්ට හිත දාන්න. ඒව තමයි ඒව හරහා තමයි අපි මේක පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ. මේක දැන් මට භුක්තියට සින්න වෙලාද? නැත්තම් තාම ඉතින් මම ආනාපානෙට දාලා පොඩ්ඩක් දඟලලා මේක ගන්න ඕනේද? කියන්නේ ඇත්තට මුලදී එහෙම තමයි ගන්නත් වෙන්නේ. ඒකේ වරදක් නැහැ. මම මේ කියන්නේ තමන් මේක වර්ධනය කරන ආකාරය. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන ඔය මහා ශුන්්‍යත සූත්‍රයේදී එහෙම මේ පැති රාශියක් පෙන්නනවා. මේ බාහිර අරමුණක් දිහා බලලා බාහිර අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා ඒ හරහා ඔන්න අර தත්ත්වෙටපත් වෙනවා. ඕනනම් අභ්‍යන්තරික වශයෙන් මොනවා හරි ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දිහා බල බල ඉඳදී ආයෙත් ඔන්න ශුන්‍යතාවයට ඉද දානවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන්නත් පුළුවන්. සමහර ලාට බුදුහාඳුරම කියනවා මේක කරන්න ගියට හරියන්නේ නැහැ. හිත වැටෙන්නේ නැහැ එතෙන්ට. මේ ශුන්්‍යතාය චිත්තම් පක්ඛන්දති කියලා වචනේ පාවිච්චි කරනවා. මෙතෙන්ට ශුන්්‍යතාවට හිත දාන්න හදනවා හරියන්නේ ආයි ආයි කෙලස් වෙනවා. ආයි ආයි සිතුවිලි එනවා. කියලා මේ මේ අසමත් වෙනවා. ඊට පස්සේ ආයි තව අවස්ථාවක දෙන ඔන්න දැන් උත්සාහ කරනවා නැවතත්. ඔන්න හිත දානකොට ඔන්න හරියනවා. මේ ඔක්කොම හරිම يعني හරිම ප්‍රායෝගික විදිහට බුදුරජාණන් වහන්සේ මහා ශුන්්‍යත සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. බලන්න ගිහිල්ලා කියවලා ඒකේ මේ බොහොම ප්‍රායෝගිකව මේ தත්ත්වය වර්ධනය කරන හැටි කතා කරනවා. මේ මජ්ක්‍ධිම නිකායේ මහා ශුන්‍යස සූත්‍රය. ඒකදී පෙන්වන්නේ ඉතින් බාහිර අරමුණු අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇහැට රූපයක් දකිනකොට සමානවට ඔන්න ඇහැ ගිහිලා ඒක අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ ඔන්න Tamanට සිහිය එළඹ සිටියානම් ඔන්න දැන් හිත බැස්සා ඔන්න අරමුණක ඇල්ලුවා උපාදාන වුණා කියලා තේරුම් ගත්තා ඔන්න ඒකෙන් අන්න ඊළඟට ප්‍රඥාවෙන් ඔක නිදහස් කරගන්න. නිදහස් කරගත්තට පස්සේ ආයෙත් අර හිත නිදහස් හිතේ නිදහස් ස්වභාවයට එන්න ඕනේ. සමහරලාට සාර්ථක වෙනවා සමහරලාට අසාර්ථකයි. ඒක බුදුහාඳුරම කියනවා. හැබැයි ඉතින් මේක වර්ධනය කරන්න කරන්න අපිට සාර්ථක වෙන පැත්ත තමයි වැඩි වෙන්න තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ටික අගට යනකොට දැනෙන්න පටන් ගන්නවා එක එක දැනීම්. මට තේරුණා. කයේ කයේ චංචල බව. ඔව්. සමහර සීතල බව, සමහර සියුම් වේදනා ඇති වෙලා එමී නැති වෙලා යනවා. ඒ වගේ තත්ත්වයක් නැති වෙනවා අන්තිම අග හරියට යනකොට. ඔව් දැන් ඒ කියන්නේ දැන් කියන්නේ මෙතන අදහසක් නැහැ මේ අරමුණු නැතිවීමක් කියලා. අරමුණු ඕන තරම් තියෙනවා. Tamanට උමනා නම් අරමුණු ග්‍රහණය නොකර මේ தත්ත්වේ ඉන්න පුළුවන්. ඒවා ඉබේම ඇති වෙලා නැති වෙලා යනවා. ඒක තමයි. ඒවා ඉබේම ඇති වෙලා නැති වෙලා යනවා. අපිට ඕන නම් ඒක දැක ගන්නත් පුළුවන්. ඕන නැත්තම් නිකන් ඉන්නත් පුළුවන්. තේරුණේ <laughs> නැද්ද? දැන් ඒ කියන්නේ දැන් ඔන්න මේ ඕක තවත් ඉතින් ලස්සන සූත්‍රයක් කියනවා නම් ඔන්න මේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ තියෙනවා සෝන සූත්‍රය කියලා. දැන් මේ සෝන කියලා ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න ටිකයිනේ තියෙන්නේ නේද? තුනක් තියෙනවා. ඔව්. සෝන කියන ස්වාමීන් වහන්සේ ඔන්න ඉතින් බොහොම උත්සාහයෙන් භාවනා කරනවා. භාවනා කරනවා කරනවා වැඩේ හරියන්නේ නැහැ. පස්සේ හිතනවා සිවුරු ඇරලා යන්න. මේ මමත් මමත් මේ තරම් උත්සාහ කරනවා මේ බුදු සාසනේ. නමුත් මේ මාත් එක්ක හිටිය අනිත් අය දැන් රහත් වෙලා මට තාම මොකක්වත් කරගන්න බැරුණා කියලා හිතනවා සිවුරු ඇරලා යන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ උන්වහන්සේගේ හිත දැකලා එතෙන්ට වැඩලා කියනවා මේ සෝන ඔබ දන්නවද මේ මේ වීණා වාදනය කරන්න? ඔව් දන්නවා කියනවා. එතකොට ඒකේ මේ වීණා තත ඒ කම්බිය හුඟා තද කළොත් ඕක නිවැරදි ශබ්ද එනවද කියලා අහනවා. නෑ කියනවා. හුඟා බුරුල්ලා තියුණොත් නිවැරදි ශබ්ද එනවද කියලා අහනවා. ඒත් නෑ කියනවා. එහෙනම් මේ ඒක නිවැරදි මට්ටමකට තද වෙන්න ඕනේ. අන්න ඒ වගේ කියනවා මේ භාවනාවත්. මේකෙදි මේ ඉන්ද්‍රිය ධර්මයන් සමබර වෙන්න ඕනේ. මේක අපි හුඟාක් සමාධිය වර්ධනය වුණොත් ඒත් වැරදි. හුඟාක් ප්‍රඥාව පැත්තට ගියොත් ඒත් වැරදි. හුඟාක් කියන ප්‍රඥාව පැත්ත කියන්නේ හුඟාක් විතර්ක බහුල වෙලා ඔක්කොම හිතින් මේ මේ විමර්ශනය කරන පැත්තකට ගියොත් එහෙම අන්න උද්දච්චයට යනවා. ඉතින් මේ අතර ලොකු සමබරතාවයක් අපි අපිම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ඉඳ මේ ඉන්ද්‍රිය සමතාවයක් පවත්වන්න කියලා උපදෙස් දීලා ඔන්න වඩිනවා. වැඩියට පස්සේ සෝන ස්වාමීන් වහන්සේ මේ අවවාදය මත පිහිටලා රහත් වෙනවා. රහත් වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දැන් විස්තර කරනවා දැන් තමන් අත්දකින්න හැටි. ඒ අත්දකින්න හැටි විස්තර කරද්දී උන්වහන්සේ කියන්නේ දැන් මට ඇහැට රූප පේනවා. පේනවා කිව්වට ඇහෙට මේ චක්කුංච මේ මොකක්ද කියන්නේ බුසාජේපි චක්කු විඤ්ඤාණා රූපා චක්කුසාපාතං ආගච්ඡති. ආගච්ඡanti. දැන් මේ ඕන තරම් බාහිරේ රූප තියෙනවා. මම ඇහත් අරගෙන ඉන්නවා. ඊළඟට මේ ඇහැට ඒ රූප ආපාදගත වෙනවා. ඇහැ අරනකොට ඉතින් මේ ඇහැ අරන්නම් තියෙන්නේ ඇසුත් පේනවා නම් ඉතින් රූප නිකන් ආපාතගත වෙනවා. චක්කුංච ආපාතං ආපාතං ආගච්ඡanti. අමිස්සීගත චිත්තස්ස මේවං හෝති. හැබැයි මේ මගේ හිත ඒ අරමුණු එක මිශ්‍ර වෙන්නේ නැහැ. අමිස්සීගත මේ වස චිත්තං හෝති. තිතං චිත්තං. හිත තියෙන නතර වෙලා. විප්පමුත්තං. මේ එක අරමුණකින්වත් ග්‍රහණය නොකර හිත නිදහස්. විපමුත්තං. වයං චස්සානුපස්සති. ඕන්නම් ඒ අරමුණු ෂය වෙලා නැහැටි බලත හැකියි. දැන් මෑනියෝ කේප් එක තමයි තියෙන්නේ. ඒ අරමුණු ඇතෙලා නැතෙලා යනවා. ඕම නම් ඒක බලන්න පුළුවන්. ඕන නම් බලන්න නැතුව ඉන්නත් පුළුවන්. කැමති නම් දෙපැත්තම කරත හැකියි. ඉතින් ඒ தත්ත්වය තමයි ටික ටික මේ මේ විපස්සනාවේ වර්ධනයත් එක්ක කෙනෙක් අත්දකින්නේ ඒ தත්ත්වය තමයි පොඩ පොඩ. අපිට ඒක අපිට තාම ඒක සම්පූර්ණ වශයෙන් සින්න වෙලා නැහැ. භුක්තියට සින්න වෙලා නැහැ. රහතන් වහන්සේලායි මට්ටමේ නැහැ අපි. නමුත් අපි ඒක ෂණමාත්‍ර වශයෙන් තම පොඩි කාලයකට ගොන්න අත්දකිනවා. එකම අත්දැකීම හැබැයි. ඒක වර්ධනය කිරීමයි කරන්න තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඔය தત્ත්වය තව තව වර්ධනය කරන්න. ඒ කියන්නේ බලන්න කොහොමද මේ මම අත්දකින මේ නිකලස් ස්වභාවය තව තව මම මට උරුම කරගන්නේ කොහොමද? ඔව් ඒකට ඉතින් يعني අනිවාර්යෙන් කාලයක් යනවා. මේක කලබලේ කරන්නත් බෑ. ඒකයි කියන්නේ දැන් අපි හිතමු දැන් මේ தත්වයන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඕන තරම් පිරිස් අත්දැකලා තිබුණා. නමුත් සියලු දෙනාම රහත්ුනේ නැහැ. බුදුරජාන් වහන්සේගේ කාලෙදිත්. ඇතම් කෙනෙක් සෝවාන් වුණා, ඇතම් කෙනෙක් සකදාගාමී වුණා, ඇතම් කෙනෙක් අනාගාමී වුණා, ඇතම් කෙනෙක් රහත් වුණා. ඉතින් මේ කාලෙදිත් ඕකම තමයි. මේ කාලෙදිත් ඇතම් කෙනෙක් සෝවාන් වෙයි, ඇතම් කෙනෙක් සකදාගාමී වෙයි, ඇතම් කෙනෙක් අනාගාමී වෙයි, ඇතම් කෙනෙක් රහත් වෙයි. ඉතින් ඒක ඉතින් අපි ඒක අපේ මේ අපි භවනා වඩපු හැටි, අපේ නිකන්නේ අපිට හේතුඵල සකස් වෙච්ච හැටි, ඒ අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපිට මේක මේ අර කලින් වගේ දැන් අපි කලින් භාවනාවක් කරනකොට නම් ටිකක් වීරයෙන් දත්මිටි කාලානේ කරන්නේ. දැන් මේ විපස්සනාව මේ ටික ටික ටික වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපිම තේරුම් ගන්න මෙහෙමත් කරන්න බෑ. මේකේ තියෙනවා යම්කිසි හේතුඵල ධමයක් අනුව මේවා සිද්ධ වෙන හැටි. සබහක් තියෙනවා. ඉතින් මේ ඒ එන දෙයට මුහුණ දෙමින් යන ගමනක් තියෙන්නේ. එතකොට ඒ ගමන નિરાයාසයෙන් යන ගමනක් බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බුලුවන් තරම් මේ ඒ කියන්නේ බලෙන් කරනවා වෙනුවට කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. ඉන්නේ කෙරෙන භාවනාව දෙන්න ටික ටික ටික ටික හේතුඵල සකස් වෙනවා. තමන්ගේ දිනදා කටයුතු හරහා වුණ කෙලස් ටිකක් එනවා. ආයි ඒ කෙලස් ටික යටපත් කරනවා. ආයි තා මොනා හරි වෙනවා. ආයි ඒ ටිකත් කරගන්නවා. ඉතින් ওই විදිහට යන ගමනේදී කවදා හරි ඉතින් කෙලස් ටික ඉවරනකම් මේක කරන්න ඕනේ. <laughs> සංසාර අංශුවගේ මතුවෙන එක ඒක වරදක් නැහැ. ඒක කොහොමත් මේ කය සම්පූර්ණයෙන්ම ඔය වගේ රාශියක් තියෙන්නේ. මේ මේ මේ අපි ධාතු ගොඩක්නේ තියෙන්නේ ඉතින්. ඒ ධාතු ගොඩ ඇතම් කෙනෙක් මේ වගේ අංශු රාශියක් වශයෙන් අත්දකිනවා. කිසි වරදක් නැහැ. ඒක අපිට අපි තමයි මේක අර ඝන සංඥාවෙන් අරගෙන මුලා වෙලා ඉන්නේ. හැබැයි විපස්සනාව හොඳට වර්ධනය වෙච්ච කෙනෙකුට මේ தත්ත්වය කඩලා යනවා. සම්පූර්ණයෙන්ම මේ මුළු කය බිඳිලා යනවා කෑලි කෑලි වලට සුණු විසුණු වෙලා යනවා. එතකොට ඇතම් කෙනෙක් බය වෙනවා. නමුත් මේ මේ தත්ත්වය අත්දකපු කෙනා ඒත් බය වෙන්න දෙයක් නැහැ. මේක තමයි ඇත්ත ස්වභාවය. ඒක නිසා දැන් ඇතම් වෙලාවට ඔන්න S2 අරගෙන ඉන්නකොට ඇතම් යෝගීන් කියනවා මේ ඔක්කොම ටික කැඩලා බිඳලා යනවා බිඳෙනවා බිඳෙනවා කියලා ඇතම් කෙනෙක් කියනවා. ඇතම් කෙනෙකුට ඒක අත්දකින්න පුළුවන් ඇතම් කෙනෙකුට අත්දකින්න බෑ. ඒකේ වරදකුත් නැහැ. බැහැ කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඇතම් වෙලාවට වෙනවා ඇතම් වෙලාවට වෙන්නෙත් නැහැ. ඒ නිසා අර ඒ ඒ ඒ වෙලාවට වෙන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නයක් කරගන්න එපා. ඔව් ඒ කියන්නේ ස්වාභාවික දෙයක්. හොඳයි හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ පාරයන්ක භාවනාව මම දැන් මෙතන පහසුවෙන් වාඩි වී සිටිනවා යනුවෙන් වාඩි වී සිටින ඉරියව්ව වෙනම කීප වාරයක් හිත යෙදෙව්වෙමි. මේ සිත යොදන අතර ඉබේම නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ලක් වැටෙන බව දැනුනි. හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. යාන්තමට හුස්ම රැල්ල දැනුනි. යාන්තමින් පපුව උස් පහත් වෙනවාද දැනුනි. උදරයේද යාන්තමට උස් පහත් වන බව දැනුනි. ටික වේලාවකින් විනාඩි 5ක් 10ක් විතර කාලයකදී හුස්ම රැල්ල සිහින් වී ගොස් නොදැනී යන බවක් දැනුනි. නමුත් ඒ දෙස බලා සිටියෙමි. විදුලි පංකාවෙන් ඇඟට දැනෙන සිසිලස හා අවට පරිසරයෙන් ශබ්ද ඇසුනි. මේ වාට සිහියෙන්ම මුහුණ දුන්නෙමි. මෙසේ පෑභාගයකට වැඩි වේලාවක් සිටින්නට ඇති. පපුව හා පිට තද පටියකින් තද කොට බැඳ තිබෙනසේ පපු ප්‍රදේශයෙන් හා පිටපැත්තෙන් වේදනාවක් දැනුනි. තව ටික වේලාවකින් ඈනුම් කීපයකුත් යන්නට විය. කඳුළු ගලන්නටද විය. නමුත් මේ සියල්ල දෙසම සිහියෙන් බලා සිටියෙමි. ටික වේලාවකින් වේදනාගතිය තරමක් අඩු වූ අතර කඳුළු ගැලීමද නතර විය. පර්යංකයේ අවසානය දක්වා වේදනාව මදක් පැවතුනි. උදෑසන පර්යංකවලදී මෙවැනි වේදනා ඇති නොවුනි. ඊතා කෙටි වේලාවකින් හුස්ම රැල්ල නොදැනී ගිය විට සිරුරට සැහැල්ලුවක් දැනෙන අතර පර්යංක අවසානයේ වන තුරුම බලා සිටීමට හැකිවිය. වරින් වර ඊතා සියුම් හුස්ම දැනුනි. නමුත් බොහෝ පර්යංකවලදී වෙලුම් පටි කිහිපයකින් ඇඟ තද කර වෙලා ඇති බවක් දැනුණ අතර කඳුළු ගැලීමද සිදුවිය. දැනට එය ක්‍රමයෙන් අඩු වී යන බවක් දැනේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන පහසුවෙන් සිටගෙන සිටිනවා යනුවෙන් ලනු පැදුර ඉදිරිපිට සිටගෙන දෑස් පියාගෙන සිටගෙන සිටින ඉරියව්වට සිත යෙදුවෙමි. ඉන්පසු ඇවිදිනවා යනුවෙන් සිතා දකුණ වම කියමින් දකුණ කියා කියන විට දකුණු පායද වම කියන විට වම් පායද මාරුවෙන් තබන තබමින් ටික වේලාවක් ඇවිද්දෙමි. සක්මන් මළුවේ මුල සිටගෙන සක්මන කෙලවරට සිහියෙන් යා හැකිදයි අදිෂ්ඨාන කරගෙන සක්මන කෙලවරටම ගියෙමි. එහි සිටද දකුණින් ආපසු හැරෙනවා යනුවෙන් සිතා හැරුණ අතර මම දැන් මෙතන පහසුවෙන් සිටගෙන සිටිනවා යන්මෙන් සිටගෙන සිටියෙමි. ඉහතින් ඉහතින් සඳහන් වූ පරිදි කාලයක් කළ නිසා මම දකුණු දැන් මම දැන් සිහියෙන් තබා යා හැකි විය. ඉන්පසුව මම දකුණ නොකිය ඇවිදිනවා යන්වෙන් සිතා ඇවිදීම පටන් ගතිමි. මම දකුණ කියමින් යන ආයා යන ආයාස් ආයාසේස් ආයාසෙන් තොර සක්මන වෙනුවට සැහැල්ලු බවක් දැනුනි. සක්මන කෙලවර සිට අනෙක් කෙළවරට යනතුරු සිහිය තබාගෙන සිහිය කඩා නොගෙන ඇවිදිනවා යන සිහියෙන්ම ඇවිදිය හැකිදයි සිතා සිත දෙසම බලාගෙන ඇවිද්දෙමි. කිහිප වාරයක් සිත වෙනස් නොවි ඇවිදීමට හැකිවිය. මේ ඇවිදින සෑම විටම තබන හැම තබන හැම පියවරකටම මුල මැද අග බැලීමටද උත්සාහ කළෙමි. පාදයේ බිමට තබන විට පහසුවෙන් විලුඹ ප්‍රදේශය බිම වදින නිසා එය මුල වශයෙන්ද අවසාන යේදී ඇඟිලි බිමට වදින නිසා අග යනුවෙන්ද මැද කොටස මැද වශයෙන්ද නිරීක්ෂණය කළමි. පාදයේ එසවීමේදීද මෙසේ සිදුවන බව නිරීක්ෂණය විය. මෙසේ සැහැල්ලුවෙන් බොහෝ වේලා සක්මන් කරන විට තබන හැම පියවරකම අග තවත් පියවරක මුල බවද දැනුනි. සිතේ විදානයකින් තොරව එක පාදයක් ඔසවන විට අනෙක් පාදය බිමට පතිත වෙමින් දෙපාවල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ඉදිරියට ඇදෙන බව දැනුනි. මේ తত্ত্বය වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම හොඳට කරලා තිනවා. ඒ කියන්නේ මේ මේ විදිහට උත්සාහයෙන් අපි මේ හැම සියුම් සංදිස්ථානයක්ම දැකගැනීමෙන් යනවා නම් මේ මේ ටිකම හොඳයි. ඒ කියන්නේ ආයි අලුතෙන් එකතු කළ යුතු දෙයක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. කරලා තිනවා හොඳටම හොඳයි. තව තව ওই විදිහටම කරගෙන යන්න. කියන්නේ ගැටලුවක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ ප්‍රශ්නේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මට නම් හිතෙනවා කරලා තිනවා හොඳටම හොඳයි. තව මේ දෙයම කරන්න. මේ කියන්නේ මේක බහුලීකృత වෙන්න ඕනේ. දැන් ක්‍රමය හොඳට අහුවෙලා තියෙනවා. තව මේක වර්ධනය කරන්නයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. වචී සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර සංසිඳුණු පසු භාවනාව ඉදිරියට පාත්වාගෙන යා යුත්තේ කෙසේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සුවය ප්‍රාර්ථනා කරමි. <laughs> කවුද නැහැ යන්නේ. ඒක තමයි. දැන් මම හිතනවා කීප වෙනුත් ඒ කියන්නේ ඔය දැන් ඔය වෙන පැත්තකින් දැන් ඔය අහන්නේ අරකම ඔය පැත්ත වෙන පැත්තෙන් අහන්නේ. කියන්නේ දැන් කාය සංස්කාර සංසිඳීම කියන්නේ නම් හැබැයි දැන් ඔතෙන්දී හැබැයි කතා කරන්නේ ඊට වඩා එහා මට්ටමක්. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර සංසිඳීම ගැන කතා කරන්නේ නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට. ඒක තමයි ඔය චූල වේදල්ල සූත්‍රයේදී එහෙම එන්නේ. කාය සංස්කාර වශයෙන් ආස්වාද ප්‍රසාර සංසිඳීමක් ඊළඟට වචී සංස්කාර වශයෙන් විතක්ක ਵਿਚාර සංසිඳීමක් චිත්ත සංස්කාර වශයෙන් වේදනා සංඥාත් සංසිඳීමක්. ඉතින් එහෙමත් සංසිඳිලා යන්නේ හුඟාක් අර මට්ටමක් කතා කරන්නේ. ඒක මේ මම නම් අහලා තියෙන්නේ ටිකක් ඒ කියන්නේ සෑහෙන සමතයකින් අෂ්ට සමාපත්තයෙන් හොඳට ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට අඩුම තරමින් අනාගාමී කෙනෙක් වෙන්න ඕනේ. මේ මොකද්ද ඒකට කියන්නේ මේ නිරෝධ සමාපත්තියට සමවදින්න. හැබැයි ඊට මෙහා ඉතින් අපිට පොඩ්ඩක් ඊට වඩා ටිකක් අලු කරලා ඔය ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන්. ඔන්න ආනාපාන සතිය තියෙනවා නැත්නම් ආස්වාස් ප්‍රස්වාස සිද්ධ වෙනවා. නමුත් බොහොම සියුම්. ඊළඟට විතක්ක ਵਿਚාරා සංසිඳලා තියෙන්නේ. ඊළඟට වේදනා සංඥා තිබුණට නැහැ වගේ. ඒ කියන්නේ එහෙම ප්‍රත්‍යක් ගැන ඉතින් කතා කරන්න පුළුවන්. දැන් අපි ඉස්සර කතා කරේ ටිකක් ඒ වගේ මට්ටමක්. අච්චර මේ ගැඹුරක් නෙමෙයි. ඊට වඩා මෙහා තියෙන මට්ටමක්. ඒ මට්ටමේදී සංඥා නැතුව නෙමෙයි. සංඥා තියෙනවා. හැබැයි මේ ඒක සමාධි කියන්නේ ওই වගේ සමාපatti මට්ටමක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ සංඥාවන් හරහා එක පැත්තකින් කියනවා නම් ඔය සමනේ වීමක්, නිදහස් ස්වභාවයක්, කෙලෙස් නැති ස්වභාවය විස්තර කරලා තියෙනවා. සමහරවිට අහලා ඇති අර නසඤ්ඤ සංඤී නවිසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී නවිභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංකා කියලා අසන ගාතාවක් එනවා මේ කලහ විවාද සූත්‍රයේදී ද සංඥා අනුසාරයෙන් මේ தත්ත්වය විස්තර කරනවා මේ සාමාන්‍ය සංඥා ස්වභාවිකුත් නැහැ ඒ කියන්නේ අපිටම දැන් අපි සාමාන්‍ය සංඥා ස්වභාවය කියන්නේ කෙවල් දොරවල් යාන වාහන ඔක්කොම තියෙන සංඥා ස්වභාවය ඒකත් නැහැ ඊළඟට මේ සංඥාවෙන් සම්පූර්ණ තොර ස්වභාවයකුත් නෙමෙයි ඊළඟට Tamanට මේ සංඥාවන් විකෘති වෙලා නිකන් මේ ඇත්ත වශයෙන් පේන සංඥාව නෙමෙයි දැන් අපි මේ ඔල්ලෝසු ඔල්ලෝසු මම හඳුනා ගන්නවා කෝප්පේ වශයෙන්. ඒතකොට තියෙන වෙනස් වෙච්ච වෙලක්. ඒ කියන්නේ ඇතුලේ විකෘතියක්. එහෙම සංඥාවක් දෙකුත් නෙමෙයි. ඉතින් හැබැයි මේ සංඥාවක් නැත්තේත් නැහැ. එහෙම කියලා මේ ගාතාවල සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට තමයි අපි යවෙන්නේ. ඒ පැත්තෙන් තමයි මේ විපස්සනාවෙන් එකගෙන යන්නේ. අර අර කලින් අපි සෝන සූත්‍රෙදි කතා කරද්දිත් ඒ තත්ත්වය තමයි තියෙන්නේ. කියන්නේ ස්වාමීන් වහන්සේට මේ රූප රූප තිබුණට රූප ග්‍රහණය කරන්නේ රූප සංඥාවන් එක මේ හිත ගිහිලා පැටලෙන්නේ ඒ තත්ත්වෙන් යනවනම් අපිට කෙලස් ටික මේවා කරන්න පුළුවන්. දැන් ඔය මහත්ය අහන්න කෙලින්ම මේ රහතන් වහන්සේලා කියන්නේ එහෙනම සමතේ කෙලපැමිණි කෙනෙක් වෙන්නත් ඕනේ. අනාගාමීවත් අඩුමතරමින් වෙලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එන්න යා කෙනා කොහොමද යන්නේ කියලා. ඒක කියන්න මම දන්නේ නැහැ. <laughs> ඒ කියන්නේ මම ඒ தත්ත්වයට ඇත්තේ නැහැ. මේ ඉතින් ඒක ඉතින් උන්හා එහෙම කෙනෙක් පහළ වුණාම අපි අහලා බලමු. <laughs> හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට. ගරු ස්වාමින් වහන්සේ මම කාලක සිට භාවනා කරන යෝගියෙක්මි. ආනාපාන සති භාවනාවෙන් කය ආනාපානයද සංසිදී විනාඩි 30ක් පමණ චිත්ත විතක්ක ਵਿਚාරයෙන් තොරව විවේකීව සැහැල්ලුව සිටීමට හැකිය. මේ අතර සිත දෙස බැලීමට පුරුදු විය. එහිදී සිත හිස්කර සිහියෙන් සෑහෙන වේලාවක් සිටීමටද හැකිවිය. සාමාන්‍ය ජීවිතයේදීද සිහියෙන් සිටීමට උත්සාහ කළෙමි. බොහෝ විට සාර්ථක විය. මෑත කාලයක සිට gedara පරිසරය වෙනස් වී නිස්කලංක බව විවේකී බව භාවනා වේදන කාලයේද අඩු විය. සිතෙහි කෙලෙස් සිතුවිලි පැවතීම සහ උද්දච්ච කුක්කුච්ච නීවරණ පැවතීම වැඩි විය. මේ නිසා මම නැවත ආනාපාන සතිය වැඩිවීමටත් බුද්ධානුස්සතිය වැඩිවීමටත් වැඩියෙන් මෛත්‍රී භාවනාවටත් යොමු විය. එහෙත් මා සිතූ තරම්ම ප්‍රතිඵල නොලැබුණි. මේ தත්ත්වය निराකරණය කර ඉදිරියට යාමට උපදෙස් පතමි. අපි කාගෙද කියලා පොඩ්ඩ අහලා බලමු. මේ දවස් ටිකේ යන්තම් නිදහසක් තියෙනව නේද? මේ ඒ කියන්නේ මේ කලින් මොන වගේ මට්ටමද තිබුණේ කියන්නේ මම දන්නේ නැහැ. පොඩ්ඩක් කලින් හිටිය මට්ටම විස්තර කරන්න බලන්න. ආනාපාන සතියේදී සංසිඳෙනවා. මේ මෙහෙදීම තමයි මට ඒ தත්ත්වය උදා කරගන්න පුළුවන් උනේ. 2012 විතර ඊට පස්සේ මේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුව දිගට මෙහෙම කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මම සිත දේශ බලන්න පුරුදු වුණා. ඊට පස්සේ හිත දේශ බලාගෙන යනකොට මට හිත හිස් වෙන බව තේරුණා. සංස්කාර නැහැ, අරමුණු නැහැ. එහෙම යනකොට ඉතින් ඒක සාමාන්‍ය ජීවිතයේදී සතිය පවත්වා ගන්න පුළුවන් වුණා මට. එන සිතවිලි වල මේ ස්වභාවය බලා ගන්න පුළුවන් වුණා. දැක ගන්න. ඒ වුණාට මේ මම අතක සිට තමයි ඒක වෙනස් වුනේ. බැරි වුණා. ඔව්. ඒක තමයි. දැන් කියන්නේ ඔක්කොම වික්ෂිප්තයිද? සම්පූර්ණයෙන්ම වික්ෂිප්තයි කියන්නේ ස්වාමීන් වහන්සේ ආය කරන්න ගත්තොත් පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒක තමයි. දැන් ඒ කියන්නේ අපි කලින් ওই தත්ත්වය අත්දැකලා තියෙනවා නම් දැන් අපිට يعني කලින් ගිය පාරක් නේ දැන් තියෙන්නේ. ආය හොයන්න දෙයක් නැහැ. ක්‍රමේ දන්නවා. එහෙනම් දැන් මේ දවස් ටිකේ පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. පරයන්කය කරන්න ඉතින් පුළුවන් තරම් සතිමත් වෙන්න බලන්න. ඔය මේ يعني දැන් ආයෙත් අරමුණු එක යන්න වෙනවා. අරමුණුත් එක්කම යන්න දැන්. ආයෙ පොඩ්ඩක් මේ සතියෙන් සක්මන යෙදෙනවා. එතන එතන සතිමත් වෙනවා. ඊළඟට ආනාපාන සතිය නම් ආනාපාන සතිය මුල් කරගෙනද කලින් කරේ? ආනාපාන සතිය මුල් කරගෙන ඉස්සරලාම කරේ. ඔව්. එතකොට තමයි නිසංසල ආවේ. ආවේ නිසංසල මේ ස්වභාවය. හොඳ ස්වභාවයක් ආවා. අරමුණු නැතුව. ඔව්. ඒ ඒ ඒ தත්ත්වයට තාම ආවේ නැද්ද මේ පාර? මේ පාර තාම එන්න බැරුණා. හොඳයි. අපි ම්ම් ඒ කියන්නේ දැන් දැනට ආනාපාන සතියෙමද වඩන්නේ පරයන්කේදී? පරයන්කේදී මේ අර දැන් සිතවිලි වැඩිවෙන් මේ එන්න ගත්තට පස්සේ ක්ලේස් වැඩිවෙන්න වාගේ ආව නිසා මම ආපහු ආනාපාන සතිය වඩන්න ගත්තා. ආනාපාන සතිය වඩන්න ගත්තා. ඒක තමයි මම අහන්නේ. ආනාපාන සතිය වඩන්නේ. හරි. දැන් අර එතකොට දැන් සිත දිහත් බලනවා සමහර වෙලාවට. දැන් මේ යන්න එපා. පැටලෙනවා. ඒ කියන්නේ දැන් සතිය වැටලානේ තියෙන්නේ. එහෙනම් පුළුවන් තරම් නැවතත් ආනාපාන සතියම වර්ධනය කරන්න සතිය පොඩ්ඩක් ඉස්සරහට ගන්න වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කෙලින්ම කියනවා මේ සතිය හොඳට තහවුරුලා නැත්නම් චිත්තානුපසනාව කියදෙන්න එපා කියනවා. මොකද ආයි මේ සිතුවිල්ලට අහු වෙන එකයි වෙන්නේ. නිසා මුලින් කරන්න තියෙන ආනාපාන සතිය පාවිච්චි කරලා පුළුවන් තරම් නැවත නැවත මේ සතිය වර්ධනය කරන්නයි තියෙන්නේ. වර්ධනය කරාට පස්සේ ඔන්න තමන්ට තමන්ටම තේරෙවි දැන් පොඩ්ඩක් හිත දිහා බලන්න පුළුවන් කියලා. එතෙක් මේ ආනාපාන සතියත් එක්ක යන්න ප්‍රශ්නයක් නැහැ. ළඟට පුළුවන් තරම් වැඩිපුර වැඩිපුර සක්මනේ යෙදුනත් ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් සක්මනේදී නැවත හිත ගන්න වර්තමානෙට. කියන්නේ අපේ හිතට කෙලෙස් එන්නේ හුඟක් වෙලාවට අතීතයේ අනාගතයේ එක පැටලුනොත්. පුළුවන් තරම් අතීතයේ අනාගතයේ පැටලෙන්නේ නැතුව වර්තමානයේ හිත තියන්න උත්සාහත් වෙන්න. එතකොට මේ දවස් ටිකෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි. සක්මනේදී සතියෙන් ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ සක්මනේදී හොඳට යනවා. සිහියෙන් සතියෙන් යනවා. ඒක තමයි. සක්මණෙන් තමයි ඇත්තටම ඔය වගේ මට්ටමකදී හුඟක් අපිට මේ සහනයක් හම්බ වෙන්නේ. මොකද මේ එතන එතන සතිමත් වෙවි අපිට සතිය ඉස්සරහට ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඒක වැඩියෙන් වැඩිපුර ඒ සක්මණෙන් යෙදෙන්න යෙදීම හරහා අපිට ගොඩෙන්න පුළුවන්. හොඳයි විශ්වාසය ඇති කරගන්න. මේ කියන්නේ වැටෙනවා ඔහොම තමයි. වැටුණාට පස්සේ ඉතින් ආයෙ ගොඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ වැටි වැටි ගොඩ යමින් යන ගමනක් තමයි කොහොමද තියෙන්නේ. ඒ කියන්නේ බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට මේ පටන් ගත් එක ඒ විදිහටම අරගෙන යන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අනිවාර්යයෙන්ම වැටෙනවා. අපි මේ ආරණ්‍ය වල හිටියත් වැටෙනවා. <laughs> ගෙදල් වල ඉන්න අය ගැන කවර කතාද ඉතින් නේද? ඒ නිසා මේ එහෙදි පවා ඉතින් විවිධාකාර දේවල් හරහා අසුරු කිරීම හරහා කරන්න වෙන වැඩ කටයුතු හරහා ආයි වැටෙනවා. එතකොට ආයි ගොඩ ගන්න ඕනේ. වැටෙන වැටෙන වාරයක් පස ගොඩ ගන්න ඕනේ. ඒකමයි වීරයේ කාර්යය. ඒකමයි මේකේ තියෙන අමාරුව. ඒක පැත්තකින් ගත්තාම මේ අ කියන්නේ අපි මේ අපේ වීරය වැඩිවීමක් නැත්නම් මේක අපිට හොඳට තහවුරු වීමක් වෙන්නේ ඔය වැටලා නැගිටීම හරහා. ඒක කරගෙන යන්න කිසිම يعني බයක් ඇති කරන්න එපා. ඕක මේක සොහම තමයි. වැටි වැටි නැගින එකට නැගිටින එකට තමයි තියෙන්නේ. හොඳයි. අර සින්දුවකුත් තියෙන ඉස්සර. <laughs> පුංචි පුතාව දැක්කද කියලා. ඉතින් එයාවත් මතක් කරගෙන තමනුත් දැන් පුංචි දුව වගේ යන්නේ තියෙන්නේ. හොඳයි. හොඳයි. ඒ ප්‍රශ්නව ඔව් ඉතින් පටන් ගන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ ආයේ අතෙන්ට ගිහිලා උඩින් දාන්න දෙයක් නැහැ. දැන් ඉන්නේ යටනේ. ඒතකොට ඉතින් ආයේ යටින් ඒක කිසි වරදකුත් නැහැ. ඒ කියන්නේ මේකේ අපි අදහස් වෙන්නේ හැමතිස්සෙම මේ මම එදා එනම් හිටියා අවුරුද්දකට කලින් අතන හිටියා. දැන් නම් ගන්න දෙයක් නැහැ. මට බැයිද ටක් ගාලා එතෙන්ට දාන්න. ඉතින් අපි එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරන්න බෑ. අනිවාර්යයෙන් ආයේ ගිය විදිහටම ගිහිල්ලා වර්ධනය කරලා ගන්න වෙනවා. ඒ ප්‍රශ්නෙම ඉදිරි කෙරෙස සක්මන් භාවනාව පිළිබඳවයි. ගැටලුවක් නැහැ නේද? හොඳයි. හොඳයි. ප්‍රශ්න අවසන්. අවසන්. අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසానයි. <coughs> කාට හරි වාචික ප්‍රශ්නයක් තියෙනවා නම් අර්මේනියන්ගේ කොහොමද තොරතුරු? ඔව් අපි පොඩ්ඩක් මෑනියන්ට අවස්ථාව දෙමු. ඔව්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අද දවසේ අලුත් අත්දැකීමක් ලැබුවා කියන්නත් මොකද වගේ ඇත්තටම. <laughs> කවන්නේ කියලා දානු නේද? <laughs> එහෙම තමයි වෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මම ඊයේ දැන් අර කෙලවරක් නැතුව සිතුවිලි ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට සමනය වෙලා එහෙම එහෙමත් තැනක වුණනේ. අර හිතෙනුත් හිත බලලා නැවතත් හිතුවිලි ඇවිල්ලා. දැන් අද එහෙම නෙමෙයි. දැන් භාවනා කරනවා හිත මට දැනෙන්නේ මං බොහෝම නිකන් ඉහළ අහකාශයේ ඉන්නවා වගේ තැනක. ඒ තරම් එහෙමයි. හරි. වටේට ගල් පරුවතරෝ මේවත් තියෙනවා. ගල් පර්වතත් ඔව් ඒවත් තියෙනවා. ඈතින් කඳු කඳු එහෙම පේනවා. හරි හරි. එතකොට ඒ තරම් උසක එහෙම ඉන්නේ. එතකොට එහෙම ඉන්නකොට දැන් මම මට හිතුවිලි ආවා මේ චිතක් ආවා. දැන් මේ මේ නිතරම හිතක හැටි අරමුණු ගැනීමනේ. ඔව්. එතකොට අපි මේ අරමුණු ගන්නව ඇසෙන් කනෙන් නාසයෙන් ඒ විදිහට. එතකොට ඒකට ගෝචර වෙනකොට ඒකට අදාළ රූපය එතකොට ඒ අනුව අපේ සිතුවිලි පහළ වෙලා වේදනා සංඥා තණ්හාව ඇති වෙනවා. එතකොට වේදනා උපාදාන ඒ විදිහට ඇවිල්ලා අපේ භවය සැකසන එකනේ කරන්නේ. එතකොට දැන් මට එහෙම හිතුවිලි ඇවිල්ලා ඉන්නකොට එතකොට මට දැනුනේ මේක හිතක් කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන එකනේ. එතකොට මෙතන රූපය කිව්වේ අපේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදුණු රූප කලාපයන් එකතු වීමෙන් හැදුණු සකස් වුණු රූපය. එතකොට දැන් මේක එකම විදිහට තියෙන්නේ නැහැ. සිතුවිලි නිතරම එකක් ගැරෙනකොට තවත් සිතක් එනවා. එක දැන් ඇසෙන් දැක්ක රූපයට හිත ඇදිලා ගිහිල්ලා ඒක එතනින් මේ වෙනකොට කනින් සද්දයක් ඇහුනොත් අර්ථ නැතහැරලා කනේ ශබ්දයට එතනින් අපේ හිත බැඳෙනවා. ඒ විදිහට අපේ එතකොට සිතුවිලි ධාමයේ කෙලවරක් නැහැ. නිදා ගන්න මොහොතේ හිත නැති වුණා නම් මිස මුළු ජීවිත කාලයම සිතුවිලි ගන්න එකනේ තියෙන්නේ. එතකොට වේදනා සංඥා සංකාර විඥාන මේ විදිහට කියලා එතකොට සිතක්. දැන් මේක එකම විදිහට තියෙන්නේ නිතර නිතර වෙනස් වෙනවා වෙනස් වෙන වෙනස් වීම. එතෙන්දි මට ඒකයි දැනුනේ වෙනස් වෙන එක බලන්න. වෙනස් වෙන එක බලනකොට එතකොට නිතරම ඇහෙන් දකින දේ ඇරෙනකොට කනින් ඒ විදිහට ඒ විදිහට එතකොට වේදනා සංඥා සංකාර ඇති වෙනවා. එතකොට අතනින් අපි සිතුවිලි පහළ වෙනවා. ඒ පහළ වෙන සිතුවිලි අනුව අපිට තණ්හාව ඇති වෙනවා. එතකොට උපාදානය භවය ජාති ජරා ව්‍යාධි මරණ දක්වා එහෙම ගිහිල්ලා භව සකස් වීමක් ඇති වෙනවා. එතකොට හේතුව තමයි හැමතිස්සෙම මෙතන තණ්හාව හේතුව වෙනවා. ওই විදිහට එහෙම හිතිලා එතෙන්දී මට හිතක් ආවා මේ වේදනාව පොඩක් ඉන්න දැන් ඔය ටික මෑනියෝ භවනා කරන අතරේ හිතුවද හිතුවා නෑ හිතට ආවා නිකන් හිතට ආවා පොඩ්ඩක් අපි පරිස්සම් වෙ යුතුයි භාවනා කරද්දී එහෙම පොඩි පොඩි අවබෝධයක් ආවට පුංචි ඒක පිටු පටිසමුපාදයේ සම්බන්ධයෙන් ආ මේක මෙන්න මෙහෙමයි කියලා ආවට ඊට පස්සේ ඒක ඔස්සේ දිගට දිගට දිගට හිතාගෙන යන්න එපා. නෑ හිතක් ආවා. ඔව් ඒක තමයි. ආවේක හුඟක් වෙලාවට ඇවිල්ලා කෙටි කෙටි විතර්කයක් තමයි එන්නේ. කෙටි විතර්කයක් සිතුවිලි දෙක තුනක් තමයි අපි තුමු. සිතුවිලි ඔන්න දෙක තුනයි ආවේ. දැන් ඒ සිතුවිලි දෙක තුන ප්‍රශ්නයක් නෑ. ඒක බොහොම ස්වාභාවිකව අපේ අර නිරීක්ෂණය හරහා එන දේ. ඒක වරදක් නෑ. ඊට පස්සේ හැබැයි අපි ඕකට තව අපි ඒ දෙක තුන වෙනුවට ඔන්න දැන් අපි තව පහක් විතර ඒකට එකතු කරනවා. තවත් ඔන්න තව පහක් දානවා. තවත් ඔන්න තවත් පහක් දානවා. ඔන්න දැන් කතාව දිගට දිගට දිගට යනවා. අපි අර කර කර හිටියේ වැඩේ සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. දැන් අතෙන්ට ආවේ උප තණ්හාව කියන තැනට ආපු තැන තමයි එතෙන්දි මම බැලුවේ තණ්හාව නිසා මේ විදිහට භවය සකස් වෙනව නේද? වෙනව වෙනව. හරි. ඒක කියලා තියෙනවා. මම කියන්නේ මේ භාවනා කරන වෙලාවේදී අපේ අපේ මූලිකත්වය දෙන්න ඕනේ මේ කියන්නේ ඔය වගේ විතරක අවදි කිරීමට නෙමෙයි. මෙතෙන්දී අපි මූලිකත්වය දෙන්න ඕනේ කොහොමද මේ අපි වැඩේ කරන්නයි තියෙන්නේ. මේ වැඩේ කරන වෙලාවේදී තියෙන බොහොම සමනය වෙච්ච හිතක්, නිශ්ශබ්ද වෙච්ච හිතක්. නිකන් නිශ්ශබ්දව මේ වෙන තමන් ඉදිරියේ තියෙන දේ තේරුම් ගන්න ස්වභාවයක් විතරයි තියෙන්නේ. එතෙන්ද තියෙන්නේ බොහොම නිස්කලංක බව කොහොම මොකක්වත් හිතන්නේ නැහැ. මේ වගේ දේවල් චින්තාමය පැත්තකට යවෙන්නේ චින්තාවේ පැත්තකට පස්සේ ගියාට කමක් නැහැ. මේ පරයන්ක වෙලාවේදී යන්න එපා. ඒ වෙලාවේදී පුළුවන් තරම් මේක නිරීක්ෂණය සඳහා භාවිතා භාවිතා කරන්න. අර මම ඊයේ කිව්වේ ආනාපාන සතියෙන් දැන් මෑනියෝ ගියානේ අර බොහොම නිදහස් ස්වභාවයකට. එතනට යන පාර තමයි වර්ධනය කරන්න තියෙන්නේ. එතන මට මේ එතෙන්ට යන්න පුළුවන් ඒ තරම් මේක නැතුව එතනම ගිහින් නවතින්න පුළුවන්. අනහරි. එතන දැන් වර්ධනය කරන්න. එතෙන්ට ගියාට පස්සේ ඔය ටික කල්පනා කරේ. ඒක වැරදි. එතෙන්ට අර මට ආවේ දැන් දැන් මම ඉන්නකොට නිකන් ලොකු මීදුමක් වගේ ගලාගෙන. කවන්නේ. මීදුමක් ගලාගෙන අවිල ඔක්කොම වැහුණා. වැහිලා ඊට පස්සේ තමයි අරම ඉන්නකොට මට අර විදිහට කල්පනා කර කර හිටියා. හිතුවේ. ඔව්. ඊට පස්සේ තමයි නිකන් දැන් මේක මේ වේදනා සංඥා මේ විදිහට හිතට එන්නේ. ඔව් ඔව් කවන්නේ නැහැ. ඔක සූත්‍රේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඔතෙන්ට ගියාට පස්සේ හිතන්න යන්න එපා. එතන එතන තමයි අපි අහු වෙන තැන. කියන්නේ ඔතෙන්දී අපි එතෙන්ට ගියා. ගියාට පස්සේ මුකුත් නොකර ඉඳීමමයි අපේ කමටහන තියෙන්නේ. වෙන මොකක්වත් ගැන හිතන්න එපා. ඔතෙන්ට ගිහිලා ආයි දැන් අපි හිතමු දැන් මේ අමාරුවෙන් ඔතනට ආවේ. අපි හිතමු දැන් ආනාපාන සතිය වඩලා අවුරුදු 7ක් තිස්සේ සෑහෙන මහන්සි වෙලා තමයි දැන් මෙන්න මේ තැනක් හඳුනගෙන යනවා දැන්. මෙතන තියෙනවා බොහොම අරමුණු නැති නිමිති නොගන්නා නිදහස් හිස් ස්වභාවයක් දැන් පොඩ්ඩක් ඔන්න දැන් අහුවෙලා තියෙන්නේ. එතනට ගියාට පස්සේ මොකක්වත්ම හිතන්න එපා. මොකක්වත්ම කරන්න එපා. එතනට යම් ගිහිල්ලා මට ඔන්න විනාඩි 10ක් පවත්වන්න පුළුවන් නම් ඊළඟ පරයන්කෙත් බලන්න මට පුළුවන් මේ විනාඩි 10 වෙනකොට විනාඩි 15ක් කරන්න. එච්චරයි. දැන් අතන මට ඉන්න පුළුවන් හැබැයි පැයක විතර වගේ විනාඩි 45ක විතර වගේ එහෙම දිගටම කමන්නේ දිගටම ඉන්න. එතන චුට්ටක් ඉන්නම. එතන ඉන්න බලන්න ඒ తত্ত্বය Tamanට දැන් සක්මනේදිත් ගන්න පුළුවන්ද කියලා. ඒකයි මම ඊයේ කිව්වේ දැන් සක්මන નિરાයාසයෙන් සක්මනේදී පුළුවන් සර් පුළුවන් දැන් ගන්න පුළුවන් හරි එතන වෙනසක් නැහැ එතන ඒක හොඳට කරගන්න පුළුවන් මට මෙන්න මෙහෙම තවත් දෙයක් වුණා ස්වාමීන් වහන්සේ දැන් මම අතන මේ අරම සිතුවිල්ලක් ආවනේ ඒ ඒ ඒ සිතුවිලි ආවට හිතන්න යන්න එපා ඒකයි ඊට පස්සේ මම අර ඒකේ අනිත්‍යතාවය බැලුවා ඒ කියන්නේ මේ කියන්නේ දැන් මේක වෙනස් වෙනවා අනිත්‍යතාවය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා මේක මේ විදිහේ ස්වභාවයක්නේ තියෙන්නේ කියලා එහෙම ඒතකොට මට නිකන් නිකන් ආපු ඒ ස්වභාවය අනුව මහා විශාල වැස්සක් වහින්න හිටියා. වහින්න පටන් ගත්තද? මහා විශාල වැස්සක්. ආ. වැස්සක් වැහලා වැහලා එතකොට මේ අද අද වැස්සේ නෑ හැබැයි. <laughs> මේ මට දැනුණා ඒකයි මං කිව්වේ මට කියන්නත් මොකද වගේ කියලා. දැන් අර මං ඉන්නේ ගොඩාක් උසකනේ. මහ විශාල ගල් පර්වතය මෙහෙමත් පේනවා පහළ. ඒ වැස්ස එතකොට දිය බිඳු හෝ ගාලා වැටෙනවා. එතකොට හරිය නිස්කලංකෙන් අරක දිහා බලාගෙනත් උන්න විශාල අර කඳු යාය ගල්තලා වලට සුදුරෙදි ඇතිරිලි දාපුවා වගේ බොහොම නිස්කලංක තැනක වුණා. ඔක්කක්වත් දැන් ඒ ඔක්කොම නිකන් හිතින් හදලා දීපු සංඥා ගොඩක් දැන් තියෙන්නේ. දැන් අපිට වෙන්නේ හුඟක් වෙලාවට මේ කියන්නේ අපි දැන් අර වගේ අපිටම මේක බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. චේතනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි බුදුහාමුදුරුවෝ කියනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤාණස්ස තිතියා. ආරම්මනේ සති පතිත්ථා විඥානස හෝති. බුදුහාමුදුර කියන යම් කිසි වෙලාවක අපි හොඳට චේතනාපූර්වක යමක් කරනවා. අපි තන දැන් ඇහෙන් හොඳට දේවල් බල බලා ඉන්නවා. පොතක් කියෝ කියෝ ඉන්නවා. අන්න එතන හිත පහළ වෙනවා. එතන විඥාන බැස ගන්නවා. ඊළඟට අපි තුමු කණෙන් මොනා හරි බණක් අහා ඉන්නවා. ඒ කල්පනා කර කර ඉන්නේ හොඳට. අන්න එතන හිත බැස ගන්නවා. අන්න ඒ වගේ මේ චේතනාපූර්වක අපි යමක් කරනකොට එතන විඥානය බැස ගන්නවා. තේරුණා නේද? තේරුණා. ඊට පස්සේ අපි ඒ ටික එහෙම කරන්නේ නැත්නම් ඇහැ කන නාසාදී ප්‍රධාන ඉඳුරන් ටික කරන්නේ නැත්නම් අපි ඔන්න කල්පනා කර කර ඉන්නවා. ප්‍රකල්පනා. කල්පනා කර කර ඉන්න කල්පනා සාගරේ නිමග්න වෙලා ඉන්නවා. අන්න එතන විඥානේ බැස ගන්නවා. ඔය දෙකම කපා හැරියා කියලා කියන්නේ. ඒ දෙකම දැන් නැහැ. ඔන්න අපි ඇස් දෙකත් වහන් ඉන්නේ, කනවත් මුකුත් ලොකු සද්දත් නැහැ, කයටත් විශේෂ දෙයක් දැනෙන්නේ නැහැ. ඔන්න මේ ප්‍රධාන ටික කැපිලා. ඊළඟට අපි ප්‍රපංච කරන්නේත් නැහැ, හිතින් එක එක දේවල් හිත හිතා ඉන්නෙත් නැහැ. අනුබුදුන් වහන්සේ කියන දැන් මේ මේ මට්ටමේදී මේ දෙකම නැත්තම් අර අනුසේති කියන එකේදී අනුසේ වශයෙන් එළියට එනවා. අනුසේ වශයෙන් එළියට එන්නේ ඔන්න සංඥා ගොඩක් වශයෙන් වෙන්න පුළුවන්. ඒකට තමයි දැන් අද මෑණියෝ අහුනේ. ඒ සංඥා ගොඩේ තමයි ඔන්න විඥානේ බහැගන්නේ. හරි හරි. ඔව්. එතෙන්ට තමයි අහුනේ. එයා ඉතින් ලස්සන දේවල් මම ඔව් මට සංඥාව එතකොට ඇත්තටම කියනනම් ඒක හරිමයි. සංඥාව තමයි මට එතෙන්දි තමයි මම අර විදියට උපාදානේ ඔහොම කරන්නේ. මේ සංඥා ගොඩ දීලා දානවා ඔන්න මේක කාපන් කියලා. ඉතින් අපි අපි අල්ලගන්න ඉතින් ලස්සනයි උඩ ඉන්නේ හරිම සුන්දරයි උඩ ගිහිල්ලා ඉතින් බලනවා නිකන් හෙලිකොප්ටරේ යනවා වගේ. ඒ අල්ලා ඉතින් අහු වෙනවා. ඒ නිසා ඒකට යන්න එපා. එතන තියෙන්නේ තායි මාරය දීපු මේ ඇමක්. බොහොම බොහොම ඒ කියන්නේ මාරය ලස්සනට අපි මුලා කරලා දීපු ඇමක් කියලා හිතා ගන්න. ඒක සංඥාවට දාන්නත් එපා. ඒ ඔස්සේ යන්නත් එපා. අර අර අර මුකුත් නැති නැති තැනමයි එච්චරයි එච්චරයි. හරි. එතන ආයෙ දැන් හෙට આવොත් හෙට තේරුම් ගන්නයි තියෙන්නේ. අහුවෙන්නේ නැතුව කොහොමද මේ ලස්සන දේවල් එකක්වත් නෙමෙයි අර මේ නිකන් අර සුදු පාන් පෙත් වගේ ස්වභාවය ලොකු සානාති කියන්නේ සුදු පාන් කනවා වගේ ඒකෙන් තියෙන හරිය ඇල්ලතර බොනවා වගේ එතන රසයක් නැහැ එතන අර වගේ දැන් ඔය මෑනියෝ කිව්ව වගේ මුකුත් මේ චිත්‍රපටියක් නැහැ එතන එතන තියෙන නිකන් ඔහේ පොඩි පැවැත්මක් විතරයි නිකන් ඔහේ නිදහසක් හිතේ නිදහසක් විතරයි එතන තියෙන්නේ. අරමුණු නොගන්නා ස්වභාවයක් විතරයි තියෙන්නේ. එතන තමයි බහුලීකృత කරන්න ඕනේ. හොඳයි. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින සවස් සක්මන් භාවනාවෙහි යෙදින විට දෙපතුල පොළවේ ගැටෙන අයුරු නිරීක්ෂණය කළෙමි. විලුඹ යටිපතුල සහ පා ඇඟිලි ගැටෙන අයුරු හොඳින් බලා සිටියෙමි. නොකඩවාම මේ අයුරින් සක්මනෙහි යෙදුණෙමි. මෙසේ සක්මන යෙදෙන අතර තුර ගලායන සිතුවිලි හා නොගැටි වරින් වර සක්මන වෙතම සිත යොමු කළෙමි. හොඳින් සක්මනෙහි යෙදෙමින් කාලය ගතවන විටදී මගේ දෙපා පතුල සිට ඉහළ දක්වා තදවන බවත් බර බවත් මෙන් හිරිගතියක්ද දැනුනි. එහෙත් නොපසුබට බව දිගටම සක්මනෙහි යෙදුණෙමි. මෙසේ තවත් කාලය ගෙවෙන විට ඉදිරිපස ඇතිද ඇති දෑ කැරකෙන ස්වභාවයක් දැනුණු හේයින් සක්මණෙන් ඉවත් වුනේමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙසේ මා ලද අත්දැකීම් ලැබීම පිළිබඳව වහන්සේගේ කාරුණික උපදේශයක් බලාපොරොත්තු වෙමි. මේ ඉතිරි ටිකක් මේ දිනම සක්මණෙන් ඉවත් වූ මා පර්යංකය වෙත ගියෙමි. ඉන්පසුව මදක් නිසලව සිටමින් සිටිමින් සුලන් රැල්ල දෙස බලා සිටීම පටන් ගතිමි. වරින් වර සුලන් රැල්ල දැනෙමින් නොදැනෙමින් පවතුනි. ටික වේලාවකින් මා ඉදිරියේ පෙනෙන්නටගත් ලා නිල්වන් ආලෝකයක් සමග බොහෝ වේලාවක් මේ කුමක් වන්නේදැයි නිරීක්ෂණය කළමි. එක්වරම විදුලි පහනක් දැල්වුවාවක් දැල්වුවක් මෙන් ආලෝකයක් පෙනී මා සුදු වතින් සැරසී සිටින අයුරු මට වරින් වර පෙනෙන්නට විය. මෙයද වරින් වර පෙනෙමින් නොපෙනෙමින් තිබුණු තිබුණි. ඉන්පසු බෙල්ල පිටුපසින් පටන්ගෙන මුහුණ හා සිරුර තැන්හි තැන් තැනින් තැන කුහුඹුවන් දුවන්නාක් මෙන් දැනුනි. මෙය නොකඩවා පැවති හේයින් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. අපහසුතාවයක් දැනුණ කල්හි දිග හුස්මක් ගැන නැවත ආනාපාන සතිය වඩන්නෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය කල යුත්තක්ද නැද්ද ගෞරවයෙන් පහදා දෙනසේක්වා. ඔව්. ඒතර අද දිනද පෙරසේම හොඳින් සක්මනේ යෙදුණෙමි. වරින් වර සක්මන හා පර්යංකය මාරුවෙන් මාරුවට යෙදුණෙමි. සමහර විටදී එක දිගටම පර්යංකයේ යෙදී සිටීමට සිත කැමැත්ත දක්වයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තවදුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙනසේක්වා. මේ දැම්ම ඔය ආලෝකය දිහා බලන්න එපා. ඒ වෙනුවට ආනාපාන සතියෙම එක්ක යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ වැඩේ කෙරලා තියෙනවා, ඉස්සරහට යාමක් තියෙනවා. ඔය මේ කියන්නේ නිල් පාට වෙන්න පුළුවන් ඕන පාටක් වෙන්න පුළුවන් දැම්ම බලන්න යන්න එපා. ඒ වෙනුවට පුළුවන් තරම් මේ ආනාපානෙත් එක්කම ඉන්න. ඊළඟට සක්මනේදී වරදක් නැහැ. සක්මනේදී අර විදිහට Tamanට සමහර නිකන් පොළව යනවා වගේ, පොළව කැරකෙනවා වගේ ඒවල් දෙකේ අත්දැකීම් එන්න ඉඩ තියෙනවා. ඒවා ගැනත් මේ කියන්නේ බය වෙන්න යන්න එපා. කියන්නේ අපිට කියන්නේ අපේ අපි පුරුදු වෙලා තියෙන සංඥා වෙනුවට නිකන් වෙන විදිහකට මේක දකින ස්වභාවයක්. අපි නිකන් මේකෙන් චිත්‍රෙන් අයින් වෙලා බලනා වගේ ස්වභාවයක්. දැන් වෙන කෙනෙක් සක්මන් කරනවා වගේ ස්වභාවයක්. නැත්තම් අපි එක තැන ඉන්නවා ලනුපැදුර යනවා වගේ ස්වභාවයක්. ඔය වගේ විවිධ දේවල් මේ දේ එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. මේ කාලයක් යනකොට ඉතින් ඔක්කොම මගේ හැරලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. පොඩ්ඩක් ඉතින් මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. සූදානමින් යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි පින්වත්නි එතකොට අදත් අපි පැයකුත් විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඒ වගේම මේ පින්වුතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් ආරක්ෂා කරමින් සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපි අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝක ගියා වූ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්තුසිරිත් පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.